ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පිටපත් අපි තවත් ප්‍රශ්න චාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ආරම්භය සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා සතිವಾರය ආරම්භ කරන්නේ අපි ලිඛිත ප්‍රශ්න පටන් ගන්නවා ඒ අතර වාරයේදී සභාවට වෙන ප්‍රශ්න ඉදිරිපත් කරන් තියෙනවා නම් දැන් පිළිසඳු කිරීම ප්‍රකාශන ඉවත් කරන්න තියෙනවා කරන්න කියලා මම කල්පනාවෙන් ඉල්ලා සිටින අතර අපි ටික ප්‍රශ්න වලින් පටන් ගන්නවා සැසිවා. Dear Bansi, in walking meditation, I experience that the weight is mainly distributed on the innermost edge of both soles. When focusing on the lift, push and drop of this area, lift occurs at the edge of the big toe with pressure on the ground and by then the other foot has landed and pressure has moved from the heel to the toe and ready for the lift. Then it gets rather confusing and difficult to observe this situation and feel dizzy. How do you explain this dizziness here? And also, is it difficult to observe thin slicing of time in question. Metta. Well, this is uh, when you're observing a relay race, um, changing the baton for the, the, other one, the person, is equally important than the one person's speed and the, the, the lead. So therefore, when it is uh, baton is changing from the one person to the other, this must be very smooth. And in the relay race, that is the most important thing, rather than the short distance uh, race. So likewise the Buddha here indicates Pachabure Sanya, when something is leaving, the other one is catching. So these both the terms usually put in the one single term, uh, Patinisagga. means that you have to get rid of something in order to get, let another one in. So when this happening, always it is a magic. Always is a camouflage. Always it is a dizziness. So our brain is always claim, I can't tackle this. Uh, um, this changes. So exactly when the out-breath is ended and the next in-breath is going to happen, in between there's a gap. But in the walking meditation, it's a series of actions. So one to the other, there is no clear-cut end when the one is tapering off, the other one already started. But if you are not allowing your rational mind to work, the mind is resenting it. If you are going to rationalize it, if you are going to deduce it, difficult. So that is how, if it is so, it will be more difficult for a dog. There are four legs. No problem. They are just equally uh, changing and going. So therefore, whenever you are observing, the non-critical, unanalytical, uh, mere observation indicate the mindfulness can smoothly run. But if you are going to analyze it, uh, when there's such a complicated situation, analytical mind start busy. So what you have to do is, uh, the, without uh, setting your mindfulness, without your uh, trying to develop mm-hmm. mindfulness, smoothly, one leg to the other, pressure is changing. So observe this, uh, the changing and try to see how is the end of the uh, one action and beginning of the other, uh, they are not clear cut. So when it is happening, only the rational mind is the one getting confused or dizzy. But uh, mindfulness as such, uh, once it is developed, it can diversify. It can see, see 3D like uh, one eye vision and two eyes vision. One eye can see only flat vision. On the two eyes, when you put together, you can see 3D. Likewise, you can see one it is ceases to exist, other one is starting in the different layers. So this is how it is happening. So once the mindfulness uh, going to catch up this kind of pachapure sanya, and as one is leaving, the other one is assuming, uh, you may find uh, without such a harnessing, there is no life. Life is such a complicated thing. Just keep on observing. If you wish to be mindful of something, you have to be unmindful of the other part. Otherwise, there is no space in the mind. So, whenever you are observing the end of the right leg and assuming of the left leg, at the time, you have to forget about the right leg, otherwise you can't shift into the uh, left leg. And therefore, this uh, same mindfulness, same attention, uh, if you wish to transfer to the someone, one part, other part has to be forward. This is how it is happening. So therefore, don't let to be, don't let the mind, don't let the mind to be more rational or, or analytical. Just observe how the shifting of uh, weight happening and um, uh, there's no problem. You can walk without any staggering or uh, the blaming. Mindfulness also can catch. So this is a very, uh, very good exercise. Usually you won't get in the uh, sitting meditation, but you can't do away with in the walking meditation. So therefore walking meditation is giving more exercises, more challenges to the mind. So observe how it is happening rather than try to see too separating as in, uh, inclusively different uh, actions. The one is merging to other. So this is how our mind is camouflaging us. Uh, when the, uh, one thing to the other is going to change. So you have to get a distance look and see how it is happening. And uh, one time you may be see the ceasing part, other part, other time you may be see the assuming part. Uh, so in between there is a that's a camouflage. That's a magical uh, shifting. Uh, it takes long time one to understand, but never uh, make it a point to be worried and keep on observing and then mindful. Uh, you may know mindfulness is continuous. Whether the uh, rationalization is difficult to justify, just be mindful and let it go to happen. And that is how you can understand, uh, you can make use of the same experience while you are in sitting in the pain, maybe a painful feeling when it ceases to exist. Mm. There's a kind of a pleasure arising. Unless otherwise you be totally aware of it, you often uh, miss to understand the arising pleasure because we have a hateful feeling to the uh, disappearing hate, disappearing fear, painful feeling. So hardly we can observe the incoming pleasure. So you just observe, theoretically you have to understand when the pleasure, pain reduces, pleasure has to come. Unless otherwise you just be aware of it, or you will never see the incoming pleasurable feeling uh, because our mind is fed up with already disappearing painful feeling. This is how you allow to mind to solve its answers rather than you help, uh, you are going to help, uh, help with the rational thinking or deductive thinking. It is already happening. Just give information and just wait. මෙතන ස්පර්ශ දෙකක් තියෙනවා. දකුණු පාය ගැලවෙන ස්පර්ශය තියෙනවා වම් පාය අල්ලන ස්පර්ශය තියෙනවා. ඒතර ස්පර්ශය වෙන්නේ එහෙමනම් රාගිය ප්‍රමාණ ප්‍රකට දෙවි. ස්පර්ශ කිව්වම ස්පර්ශ දෙකක් එකිනෙකට අතමාරු කරනවා. එහෙම නැත්නම් දැක්ිනේක මාරු කරන වෙලාව ස්පර්ශය තමයි යන්නේ ඇත්තටම. that also you are that තියෙන එක විතරක් කියවහම සම්පූර්ණ චිත්‍ර පේන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් දැකලා තියෙනවා මේක තියෙනවත් එක්ක මේ පැත්ත රිලීස් වෙනවා කියලා. ඒක හොඳ ඔබ්සර්වේෂන් එකක්. මේක මේක පොල්පිට පාගනවා වගේ කියලා කියන්නේ. ඒක පැත්ත පොල්පිට පාගනවා මේ පැත්ත උදයක්. සීසෝ එකේ දෙවැත්තම බලන්නේ නෙමෙයි අපිට. සීසෝ එකේ දෙවැත්තම බලන්න මැද කණුව දිහා බලන්න. මේ පැත්ත උපාත් වෙනකොට අර පැත්ත උඩ යන එක අපිට ස්ටඩි කරන්න බෑ. ඒක කියලා තියෙනවා science වල uh, when you take the smallest little particle, it has only two qualities, speed and the mass. So if you are focusing the your gadget to see the weight, the mass, you can't see the speed. If you are focusing the machine to see the speed, you can't weigh the mass. So therefore, inclusively, exclusively you have to observe the speed in one time and the mass in one time and the rational mind only can put together. Otherwise, at a given time, you can't, under the nose, you can't see both. So therefore, our whole knowledge is something assimilated, something second-hand. It was one Nokia at a time. It's a given it's a, it's a given situation. So here we are really stuck with. The left leg is releasing the pressure, pressure right leg is assuming. So that uh, the mind where the focus, focal point is. It will, of course, it is in the, in the, uh, in the touch. It's, it's a magical change going to going up, uh, changing. And so we'll say that, uh, according to the Buddhist calendar, we say the day is arising at the dawn. English calendar, we say day is starting at the midnight and midnight if you are going to wait, where are the ending of the day and the beginning of the, the next day? There is no bell. Something happening, so you have to say, your, if the, your clock is wrong, you will be observing and see nothing you can see, exactly the same thing. But conventionally, one day has gone, other day has arisen. So if you are going by hours or you are by days, it is very clear. But if you go to the tiny little thing, or you can see it sit under the sun and see, see the edge of your shadow? Is there any dark light? No, it's a gray area. You don't know which one is to accept as your uh, shadow. It's a thick line, gray line. You don't know. generally we say, my shadow is this. But you observe clearly, everything is gray, from one to the other. And when you sit and wait, and if you observe to see stiffness, tension, movements, where is your, this is me and this is not me connection? Dissolve. But still we maintain a notion, some stiffness, tension as me, some stiffness, tension as not me, the margin is not there. So if you keep on observing each and every border, each and every uh, margin is a mind, it's a mind way. It's a kind of a gray area. Uh, you can decide according to your liking and dislike. But in the world, there's no margins. But our rational mind is always a sectarianism. This is good, this is bad, this is male, this is female. But the Buddha says this is because you have your insecurity. That is why you wanted to fix borders and fix it. And once you fix it, you have to secure it. You have to protect it. Consider there, they are merging. Each other merging. There is no proper mm, border lines or margin lines. Our language means kind of a margin. Our religious means some kind of a sectarianism. Our knowledge is always asking us to cut them into pieces. But the world as such, everything in one and one thing is everything. So changing from this sectarian rational mind to accept everything as such, it's a nauseatic. It's a kind of a challenge to our knowledge. It's a challenge to our rational mind. So let it happen slowly, slowly. And see, when you are changing posture to posture, it's called posture junctions. So always negligible most of the accidents happen in the junctions. That is why a lot of rules in the driving, when you are taking an exit or taking into the main road, the posture junction. So sampajanya means, once you develop the mindfulness in sitting, walking, kind of the later from sitting to walking, how is the changing? Walking to sitting, how is the changing? So at the beginning, you do cut and dry system, sitting meditation, walking meditation, but whenever the change of the posture happens, you have to start right from the beginning. So keep on observing, keep on observing, each and every posture junction is a threat. But it's only a threat to the rational mind, but the mindfulness can cope up. Mindfulness is there. Because, uh, but our rational mind says, no, no, there should have a kind of a jerk or break or distraction to the mindfulness. It is not so. Mindfulness is there. But the rational mind loses its grip. We, we feel like threat. We feel like nauseated. We feel like lost. Because our mind is very square. And this is the way left hemisphere of the brain is going to change into the right hemisphere. Left hemisphere is always rational always dominating, always cut and dry. And that is what we hacking our lives. That is what the book created so much of tension to our life. But the right hemisphere is always ready to accept everything as such, as a whole. But it is very soft. Never get a chance. The left mind is so powerful and domineering, it always going to cut and dry and grammatical and kind of thing. So right brain is waiting to get a chance. When he's getting a chance, it's very aesthetic. When as such is good. Nothing to adjust. But when your left hand, left mind is going to get, no, no, no, we have to adjust it, we have to do research, we have to make uh, future is good. Because the, for the rational mind, present moment is inapplicable. But the left hemisphere living only living in the present moment, fully contented, inalienable, unalloyed, be there. So our whole journey is, all meditation is from left hemisphere to the right hemisphere, through the corpus callosum. It's a huge superconductor, but we never use it. So let the mind to hack itself. Torture it. Kill it. Give the challenge. If possible, sort it out. How is the person changing from one to the other? Uh, the mindfulness is laughingly, sarcastically waiting and see how the rational mind is going to solve this problem. Focus the attention in each and every post junction. You cannot maintain the rational mind. One, each and every posture separately, rational mind is mastered. But in changes we are going to do, so changes in the anicca. Buddha says our mind is anicca. It means to say this is the left left leg, this is the right leg, so much so we have an inch somewhere. So left to the right pressure is changing, that particular box. This is a very good, uh, very good exercise. It is not a defeat. Uh, it is defeat to the egoistic idea. It's a defeat to the conceit. It is defeat to the rational mind. But the mind plus is easily doing the job. Good. But, uh, we have uh, posed a good question We have posed a good threat for each and every yogi to understand how we are faring while we are in a changing in our posture. post junction is called. බන්දේ දැන් ආස්වාද ප්‍රස්වාසයේ ඔක විදිහටම වෙනවනේ දැන් අපි අනිත් කිව්වට ඇතුල් වෙන ආස්වාසය අවරෝසි වෙන ආස්වාසෙමට කියලා මේ දෙකේ වෙනස බලන්න කිව්වට අපි ඇත්තට අපිට බලන්න පුළුවන් එක එක වෙලා අපි වෙන ආස්වාස් කොහොමද ඉවෙල්ල පිට වෙන ආස්වාසයක් ගැන අපිට කියන්න බෑ පිට වෙන ආස්වාස භාගයට ඇතුල් වෙන ආස්වාස ගැන කියන්න බෑ මේ දෙක අපිට ඇත්තටම සංසන්දනය කරන්න බෑ අපිට කියන්න පුළුවන් ඇතුල් වෙන ආස්වාස කොහොමද කියලා ඒක හරිද සම්මා ඊයේ ධර්ම දේශනාවේ මම මතක් කරා උත්සාහ කරා අපිට මම දැන් මෙතන කියන එකට අවධානය ගන්න බෑ ලෝකෙ අමතක කරන්න නැතුව. යෝග ගැන අන්මයින්ඩ්ෆුල් වෙන්නවට මේක ගැන මයින්ඩ්ෆුල් වෙන්න. ඒ ඉන්නේ ඒක තමයි ලොකම දාන. ඊට මේකට ගත්තට පස්සේ ඕන අපි හිතන දැන් මම දැන් මෙතන ඉන්නවා. ඊට පස්සේ අපි ඇක්ෂන් ක්‍රියාකාරීත්වය බලන ඕන අප පාට් කියලා හිතුවොත් එහෙම ලෝක පාට් එක අමතක කරලා නැතුව අප පාට් එකට යන්න බෑ. ඔන්න ඉතින් ලෝක පාට් එක අමතක. ඊට පස්සේ අප පාට් එකට ගත්ත පස්සේ වැඩියෙන්ම ක්‍රියාත්මක වෙද උදරයේද නාසයේද කියලා බලන්න. අපිට නාසයට ගියා කියලා අපි ඉන්දර්ශනයට අහන පාන. ආනපයිල ආස්වාස කරනවාද ප්‍රසවාස ගැන හිත හිතට ආස්වාස බලන්න පුළුවන්. ඒකට ආස්වාස සම්පූර්ණයෙන් ප්‍රසවාස සම්පූර්ණයෙන් අමතක කරන්න ඕනේ ආස්වාසේ සම්පූර්ණ ඇටච් එක. ඊට පස්සේ ආස්වාසේ ප්‍රසවාසට මාරු වෙනකොට ප්‍රසවාස ගැන කල්පනා කරන්න බෑ. ආස්වාස කියන්නේ. නමුත් මේ දෙක අතරමඟත් මේ චේන්ජ් එකේදී මොනම උලංගන දෙනවක්වත් නැත්නම් තියෙනවා. ඒක අහුවෙන්නෙම නෑ. ඒක බ්ලැක් බොක්ස් එකක්. ඉතින් පුදුරු ජන කෙනෙක් අල්ලන්න බැනවට කමන්නේ. මුත් ප්‍රස්වාසය ඉවර වෙන කම්ම බලපන්. නැසි ගැප් එකක් තියෙයි. මොකක් හරි නවුසටික් පෙඩි කෙනෙක් අකේ. ඔන්න ආශාදේ පටන් ගන්නවා පෙන්නේ. ඉතින් ඕක පැනලා යන්න එපා. ඊගාසරෙත් ඕකම බලන්න. ඊගාසරෙත් ඕකම බලන්න. බලන්න බලන්න බලන්න අර ගෙවිලා නේක. මෙන්නට වැඩි විස්තර පේන්න පටන් ගන්න. හැබැයි කොහොම කරක්වත්. ඊගාව පටන් ගන්න එකේ ලස්සන ආරම්භයක් නැහැ. පාරට කොහෙන්ද පටන් අරගත්තා. මැද තියෙනවා අපි මෙතෙක් කල් අහුවෙච්ච නැති සබ්කොන්ෂස් එක අහුවෙනවා. සබ්කොන්ෂස් එකේ හිත පයින්නවා. සබ්කොන්ෂස් එක දකින්න හිත කැමති නැහැ. මොකද එයාගේ හොරාගෑම මම පේනනකොට වගේ දැන් ඇත්ත කියවෙන්න පටන් ගන්නවා. ඒකේ මොකක්වත්ම නැහැ. ඒකේ සංඥා නැහැ, ආකාර නැහැ, නිමිති නැහැ. උද්දේ උද්දේශ නැහැ, ලිංග නැහැ. එතකොට හිතට වැඩ කරන්න බෑ. හිත වැඩ කරන්නේ ආකාර ලිංග නිर्देश තියෙන තැන විතරයි. ඉතින් මෙතන අතෙන් යනකොට අතරමැද තියෙන එන ગેප් එකක්. ඒ ગેප් එක පන්නන්න තමයි අපි පල්ලැස් ඒසියුම් ඒරියාවට යන්න නැතුව ඔඩින් ඔඩින්ම බේරගන්න. සතියෙන් කරන්නේ පෝස් කරලා කරලා කරලා කරලා ටික ටික තල්ලු කරලා තල්ලු කරලා ආශාසයේ කිල්ලවර අන්තිම බිඳුවටම බලපං. ආශාසයේ පටන් ගන්න දැනම බලපං. කොහොම බල බල ඉන්නකොට පේනවා හැම උස්ම දෙකක් අතර වැටුම නිවන බැඳිලාදී. සංසාරයක් අපේ ඉල්ල දින කවදාත් අල්ලලත් නැහැ. අල්ලනකොට මේ වක්කාරය දෙනවා. නවුසටික්. ඉතින් නිවන කොහෙද කියලා අහනවා. අපි ඉඳුරන්න අහුවේ නැහැ. ඉඳුරන්න අහු වුණා නම් පචා. ඒක විතරක් මතක තියාගන්න. ඉඳුරන්න මොකක් හරි අහු වුණා නම් ඒකාන්ත බොරුවක්. ඉඳුරන් පච කරන්න තමයි අපි ගන්න. ඉඳුරන්ට අහු වෙන්නේ අද්දරටම ගෙන්නේ. අද්දරටම ගෙල්ලා ඊගාවට අහු වෙන තැන පටන් ගන්න තරක් බලන්න. නැත්නම් හිතටම පෙන්වන්න හදනවා මේ දෙක පුළුවන් නම් කවුන්ට් කරපන් මැද. කරන්න බෑ. ඉතින් සංවේදීතාවය වැඩි කර කර වැඩි කර වැඩි කර යනකොට මැද කෑල්ල අන්තිමට ඩාර්ක් මැටර් එක නැතුව දැන් ලෝකෙට විස්තර කරන්න බෑනේ මැටර් එක විස්තර කරන්න බෑ. ඒතර ඩාර්ක් මැටර් කියලා ඒ කටේට නන් ලයිෆ් පොසිෂන් දාන්න නැතුව ලෝකෙ වොලියුම් එක විස්තර කරන්න බෑ. ඩාර්ක් මැටර් එක බලනකොට මැටර් එක වගේ මැටර් එක හතරයි නම් ඩාර්ක් මැටර් 96ක් ලොකුයි. අපිට මෙතෙක් වෙන්නේ ඩාර්ක් මැටර් එක බොහොම පොඩ්ඩක්. බැටරි එක තමයි පිරලා තියෙන්නේ. හොඳ ඇනලයිස් කරලා බලන්නකො. බලන්න බලන්න යනකොට මේ අල්ලලා තියෙන්නේ 104ක් හෝ දෙකක් විතර දෙයක් අල්ලන තමයි මේ රණ්ඩු කරන්නේ, සතර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, වහන කරන්නේ. යහට පැත්තේ තියෙන ගත්ත ටිප් ඔෆ් අයිස්බර්ග් එක අල්ලන අපි නටනවා. අයිස්බර්ග් එක වැඩි හරි දිනේ වතුර යට. ඒක අදා දැකලත් නැහැ, දකින්න ඕන කමකුත් නැහැ අපිට. මොකද අපි උඩ රණ්ඩු ඉවර නැහැ. තාම මැරුණත් උඩ රණ්ඩු ඉවර නැහැ. ඔබ කැලේ අඳුරගත්ත ටිප් එක ගැන තමයි අපි මේ නම් ගෝත්‍ර වංශ ආකාර සටහන් ඔක්කොම. යටේ කවුරුදෙත් නැහැ. ඉතින් ඒ උඩ වතුර මට්ටමෙන් අද යන එක තමයි සබ්කොන්ෂස් එකට යන්නේ. ඒ හරියට යනකොට නවුස ටික්. ඒ යනකොට ෆියර්ෆුල්. අන්සර්ටන්. ත්‍රෙට් කරනවා. කොහෙන්ද තමයි ඉන්න වෙන පරියන්ගෙන් ගල්ලා විසිකොනවා. ඉතින් අපි තමයි අවුව හැර වැඩි ඉඳලා. එහෙම නැත්නම් උදේට කව උන්ගට දිරවලා තිහින්දා. මොකක් මේ මේක දකින්න ඕනකමක් නැහැ. මෙතෙක් කල් ගේම ගෙනිච්චේ තිරේ වහලා. උදේට කියන ඔය තිරේ වහලා දිනවා දැන් ඔබ නිකමර තට්ටු කර කර හිටපන්කො. දොර ගාවට වෙලා. ස්වාමීන් දකුණට මාර්ග වෙන තැන ප්‍රසවාස ඉවරලා ආසාස පටන් ගන්න තැන. ඉතින් ඉස්සෙල්ලා එතකොට අපිට අනිවාර්යයෙන්ම ආසල් ප්‍රසවාස දෙක අල්ලලා ඉන්න බෑ ආසාස ගෙවෙන තැන අල්ලන්න. වම දකුණ දෙක අල්ල ඉවර වෙන්න එපා වමෙන් දකුණට shift වෙන එක අල්ලන්න. වම දකුණ අල්ලන්නේකොත් ඒකට ලොකු ග්‍රේඩ් එකකට ලොකු ලොකු ජයග්‍රහණයක් නේ. එයාට විතරයි මේ අභ්‍යාසයට සුදුසුකම් තියෙන්නේ. මේ අභ්‍යාසය පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම පරාදයි. මොකද වැඩ කරන රැෂන්ම මයින්ඩ්වත් එකනේ එයාට බෑ ඔය සිල්ලා. එයා යුද්ධේ තියෙන තැන ස්ප්ලිට් ඇන්ඩ් රෝල් කියන තැන විතරයි රැෂන් මයින්ඩ් එක වැඩ කරන්නේ. සාමයේ තියෙන තැන සියල්ල පිළිගන්න තැන. පිරිච්ච තැන, සන්තුෂ්ටි තැන, rational mind එකට no gap. ඒක තිබ්බොත් මෙහාට අනාගතය සැලසුම් කරන්න බෑනේ. දැන් පිළිලයි කියලා කියනවා. දැන් මම සන්තුෂ්ටි සන්තුෂ්ටි නම් සන්තුෂ්ටි නම් ඔබට රිසර්ච් කරන්න. ඉතින් අපි මොනවද මෙතෙක් කල් අපි තල්ලුවක් දීගෙන ගියේ? තල්ලුවක් දෙන හැම වෙලාවෙම වර්තමාන මොහොත නිකන්. අපිට හෙට හොඳක් ඕනයි කියලා කියනවා නම් අපි ඊගාවට හොඳ දෙයක් හොයන්න ඕන කියලා කියන එක අනිවාර්යෙන් කියන්නේ වර්තමාන මොහොත නොදකින්න පතන් වෙච්ච නිසානේ අපිට ඊගා මොහොත හොඳ කරන්න ඕන වෙලා තියෙන්නේ. වර්තමාන මොහොතේ අඩු ගානේ මෛත්‍රිය තියෙනවා. අඩු ගානේ මේ බුද්ධෝත්පාද කාලේදී මනුසාරණ භාවයේ මේ චන සම්පත්තිය මේ කල්යාණ මිත්‍යාශ්‍රය මේ පැවිද්ද මේ බණ ඔක්කොම තියෙනවානේ. කීටි මොකටද හොයන්නේ? අනිවාර්යෙන් මේකට ගන්න නිග්‍රහයක් නේ. අපි ඒක කියන්නේ අපි කියන්නේ අපි හොයන දේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියනවා. ඒක ඒ තරමටම වෙනවා ඌට මේ පොළවේ ඉන්න බැරිකම තියෙනවා. වර්තමානයේ ඉන්න බැරිකම තියෙනවා. ඉතින් මේක පරිශ්‍රණයකට වා යෝගාවචරයකට එහෙම නැත්නම් ඉන්ක්වයරි මයින්ඩ් එකට රෂනල් රෂනල් මයින්ඩ් එක කරා හොයන්න බෑ. රෂනල් මයින්ඩ් එකට ත්‍රෙට් එකක්. ඒ කියන්නේ ඉරියාපත හන්දියේදී අපිට මොකද වෙන්නේ? ඉරියාපත හන්දියේ ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් අපි කොයි ඉරියාවේ සතිය වදන්න පුළුවන්. ඉරියාපත හන්දිය ගැන හැම වෙලාවෙම සතියේ තර්ජනයක් නෙවෙයි. ඇත්තටම බැලුවොත් සතිය වැඩි කරලා කරන්න දෙන්නේ කරලා බලන්න තර්කවන්නකට මොකද වෙන්නේ කියලා. ඒ නිසා ප්‍රශ්නේ හොඳයි උත්තරයක් නැති නිසා වඩාත් හොඳයි. උත්තර කොහොමද? උත්තරේ වලට මිනිහ නැහැ ඒක. මිනිහ වෙනස් වෙලා විතර වෙන්න ඕන කොට උත්තරේ වලට. ඕක නෑ රෂනල් වර්ල්ඩ් එකේ උත්තර නෑ. ඕක හැමතැනම හංගලා තියෙනවා. කවදාකවත් ඒ ට්‍රාන්ස්ෆර් එක පෙන්වන්නේ නෑ. ඒක වහලා තමයි ගේම ගෙනියන්නේ. ඉතින් අපි අර දිලිසෙන හැටි විතරක් බල බල යනවා. මෙහෙම යට ගිහිල්ලා උඩට එන කෑල්ල මිස්ටික්ස්. අපිට තේරෙන්නේ නෑ. අහුවෙලක් නෑ. බේරන්න බෑ කිය කියනවා. ඒකට අවධානය යොමු කරන සත්‍ය වාර්තා. අපි ඉන්දිරෙන් ඉඳලා නැගෙනකොට සත්‍ය කඩනවාද? කැස්සක් අහනකොට සතිය කැටවද? ඒක කියලා වතුරට බීලා ආයෙ වගේ බලනකොට සතිය කැඩිලාද? ඕම් බලන්න ගියම් වෙනවා අපි කැඩෙනවයි කියලා බය වුණාට කැඩිය යුතුම නැහැ. ඒ නිසා සතිය විශ්වාස කරන්න සතිය තියාගෙන හිටියත් මේ යට තාම පංචනික ධර්ම නැත්නම් ශාත ගති මායාවි ගති වගේ තියෙනවා. නමුත් ඒවා දෙපැත්තෙන් කොටු වෙලා ඉන්නේ. එහෙම නටන්න දෙන්න. දත්ත උඩ දක්වකොට මේ පිසකොටුවේ පිස්සෝ මේ පොඩි කාමරවලට දාලා හතරකින් ඡායශ හතරකින් වතුර ගන්නවා. ඉතින් ඌ දෙමෙන්නේ නැති වෙන අර මුල්ලට දුනලු මේ මුල්ලට දුනලු කොහෙද වුණත් එක ගන්නට දෙනවා. දඟල නැති හිටියත් දෙනවා. ඒකේ කවුරුට දාලා වතුර ගැහුවට පස්සේ නැටුවත් එකක් නැතත් උනා කොයි පිටත් දෙන්නේ ඉවර නාලා ඉවරයි. දැන් අපි හිත උතෙන් ගිහින් වල ෆ්ලෑෂ් කරාට පස්සේ අපිට පුළුවන් නම් බලපෑම මෙන් දඟකට මාරු වෙන්නේ එතකොට මලිය බල්ලයි කතා පටන් ගන්නවා. මොකක් හරි ස්ටෝරි ටෙලින් පටන් ගන්න. නෑ නෑ මොකුත් ඕනේ නෑ බලපංග මේ මොකද වෙන්නේ කියලා. ඒකට හැම ඉරියව්වකින් ඉරියව්වකට ආස්වාසයෙන් ප්‍රසවාසයකට සද්දකින් වේදනාවට මාරු වෙන හැම තැනම මෙතුවක් කළත් මේ මේ නොදන්න අගාධයක් කරා ගිහිල්ලා ඒකට අවධානය යොමු කරන්න එතෙන්ට වෙනකන් සතිය හොඳට පුරුදු කරලා තියෙනවා. පුරුදු කරලා අභියෝගයක් වශයෙන් සතියට කියන්නේ. දැන් මෙතන කරගෙන ගියා. බලන්න බලන්න ඔක තනිලා යායට තියෙන එකක්ද නැත්තම් පෝට්ටුකල් හදපු එකක්ද කියලා මෙන්න නෑල්ල. ඔය පෝට්ටුකල් හදපු එකක් නේ. මේක හොඳට ෆිට කරපු දවසේ බඩුව මේක ලස්සන මට්ටම් කරලා මේකේ වැක්ස් එක ගෑවට පස්සේ අතනින් කුණු ටිකක් ගත්තාම දෝවිලි ටිකක් මෙතෙන් යනකම් ගේන්න පුළුවන්. නැත්නම් යායට තියෙන්නේ. මොකද විඩා වුණොත් මොකද වෙන්නේ? අතනින් ගන්න දෝවිලි ටික මගට ගන්නකොට මග හැලෙනවා. ඉතින් පටන් අරගොත් නම් පේන එක යායට පේනවා. මොකද නඩල තියෙන කුට්ටු කරලා. අපි ඉත කැමැතිම නෑ මේ සංකකයක් බව පෙන්න. අපි ඉත කැමැති නෑ මේක එකතු කරලා හදපු එකක් පෙන්න. ඒක පෙන්නන්නේ යායට තියෙනවා වගේ පෙන්නන්න හොඳයි යායට තියෙනවා. කරගෙන කරන ඵලයන්කෝ කරන කියලා බලන්න මේක හැම තැනම තියෙන්නේ. එක්ක සම්තති ගණයක් එහෙම නැත්නම් කිච්ච ගණයක් එහෙම නැත්නම් ඝන සංඥාවක් කැලි වෙන් කරලා බලනකොට හිත කැමති නැහැ. මාරු වෙන වෙලාවෙදී කියනවා මේ මොකදෝ වෙලා තියෙනවා. දන්නේ නැහැ. මම කියන නැවත ප්‍රශ්නේ හොඳයි. උත්තරයක් නැති හින්දා. මේක තමයි අපිට තියෙන අභ්‍යාසය. ඒක තමයි අපිට දවසේ හෝම් වර්ක් කියලා දෙන්නේ. ඒක තමයි ඉතින් කියලා කරන්න වෙන්නේ. මේක තමයි හෝම් වර්ක් එක. අපි එන ඊළඟ ප්‍රශ්න. සමහරවිට ඒකත් ඒකන වගේ අදාළ ප්‍රශ්නයක්. පින්වත් ස්වාමීන් වහන්සේ උදේවරුේ පරියන්ක භාවනා තුනේහි අධ්‍යක්ීම් කමඨාන් පිරිසිදු කරගෙන ඉස්සලා ඉදිරිපත් කරමි. උදේ වර්ග පළවෙනි සහ දෙවෙනි පරියන්ක ගැන මේ විදිහට කියනවා. හුස්ම රැල්ලේ සතිය පිහිටුවා ගන්නටගත් සෑම උත්සාහයක්ම අසාර්ථක විය. යාන්තම් හුස්ම දැනුණා විගසම ඒ අතුරුදහන් විය. සිතටත් කයටත් මහත් වේදනාවක් සහ අසහනකාරී තත්ත්වයක් දැනෙන්නට විය. ඒ සෑම වෙලාවකම දැනුනේ දුක්ඛ සත්‍ය සංග මුහුණට මුහුණලා සිටින බවක්ය. දුක ගැනම මෙනෙහි කරමින් පරයන්ක දෙක අවසන් කළෙමි. උදේවරුේ තුන්වෙනි පරයන්කය පටන්ගත් විටම හුස්ම රැල්ල හොඳින් දැනෙන්නේ නැති විය. සිතේ ඇති වූ ප්‍රමෝදයක් සමගම සතිය බලවත් විය. හුස්ම රැල්ල ක්‍රමයෙන් සංසිඳී යන විට කයට මහත් පහසාවක් දැනුනි. ඉඳහිට නාසය අග කම්පණය වීමක්ද වරක් ඊතා දිග හුස්මක් ඇති වුණද ඒ සතියට බාධාවක් නොවේ. ආස්වාස රැල්ලේ මුලදකීම සඳහා උත්සාහ කළෙමි. ටිකෙන් ටික එය දැනෙන විට ප්‍රස්වාසයේ ඉවර වී ආස්වාසයේ පටන් ගන්නට කලින් පුංචි හිඩසක් තියන්නා වාගේ දැනේ. එක වේලාවකින් ආස්වාසත් ප්‍රස්වාසයත් දෙකම නොදැනී ගියේ. මේක ඇත්තටම සුද්ධ කරන දෙයක් නෑ. සායන හොඳ විග්‍රහයක් දෙන්න තියෙනවා. ඊයේ ධර්ම දේශනාවේදී ඇති කරපු ප්‍රශ්නයක් මේක. ඒකත් හෝම්වර්ක් එකක් තමයි. මේ ධර්ම දේශනාව අපි උත්සාහ කරන්න හැදුවේ ආස්වාස කියලා අපිට අහුවෙන්නේ ගොරෝසු පිටකොන්ද විතරයි. මුලමෙද අහුවෙන්නේ නැහැ. මැදහග අහුවෙන්නේ නැහැ. ප්‍රස්වාස කියලා අහුවෙන්නේ ගොරෝසු වලින් විතරයි. මැදහග අහුවෙන්නේ නැහැ. මොකද අපේ සතිය ප්‍රණීත වෙලා නැති නිසා. ඉතින් මේ විදිහට ඉන්න වෙලාවේදී අර පිට සද්ද වලින් බාධා වෙනවා, කම්මැලි වෙනවා, එපා වෙනවා. එතකොට අර අවධානය අරමුණේ අවධානය වැඩි කරන්නත් ඉතින් කරදර වෙලා වෙන අවිද්‍යාව නැති කරන්න නැත්නම් අවධානය වැඩි කිරීමෙන් ප්‍රඥා වැඩි කරන්නත් අවිද්‍යාවට නොදී පිට නොදීම පිණිසත් ආසාසයේ මුලට අවධානය යොමු කරන්න දිනව කොතනින්ද මේක පටන් ගන්න කියලා. ඒකට වැඩක් තියෙනවනේ අමතර වැඩක් තියෙනවා. ඒකට ප්‍රසවාසයත් පටන් ගන්නතර යදන්න ගියාම මේ පැත්තට යන්න යන්න යන්න පේන්න පටන් අර ගන්නවා නිකන් තෝනාවක් වගේ ගිහිලා ඉල්ලමක් කොට ගන්නවා වගේ මෙච්චර කල්පනා කර කර හිටියට නොදැක් හරියක් තියෙනවා. ඉතින් මේ විදිහට කරගෙන යන වෙලාවේදී එහෙම පරිශීලනයක් කරන යෝගාවචරයාගේ පෙරකල භාවනාවක පුරුද්දන් නිසා ඉක්මනට මානපය නොදෙනී ගියොත් යෝගාචරණිකම අගාධිකට කරනවා කියනවා දැන් මේක අපිට කියන මුල බලන්න කියලා මුල බලන්න බෑ ගිහිල්ලා අනපන දෙකම ගිහිල්ලා එතකොට මේක ලියන පශ්චාත්තාවයක් එනවා දුක්ඛ සත්‍යයක් එන්නේ මොකද ප්‍රශ්නයක් නැති හින්දා අර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කල්පනා කරන්නේ දැන් ප්‍රශ්නයක් නැතිකම දුක්ඛ සත්‍යයක් කරා. ඔන්න පරියන්ක දෙකක් ගියා. තුන්වෙනි සතිය ආනපානෙ දැක්කට පස්සේ ආලෝකෝ දැන් ඔන්න පටන් ගන්න තරක්. ඔන්න පටන් ගන්න පටන් ගන්න ඉන්න මුලට බලන්න බලන්න යනකොට පේන පටන් අර ගන්නවා මේ නොදැක්ක කොටසක් තියෙනවා. හිස්තනකුත් තියෙනවා. ඒක දිහා බලා ඉන්නකොට සතුටක් එනවා. ඒ මොකද අර ඊයේ අභ්‍යාසයට දීපු හෝම්වර්ක් එකට දීපු විදියට ආස්වාදේ පටන් ගන්න යන ප්‍රසආසයේ පටන් ගන්න පටන් ගන්න දැන ඒක බලනකොට බුදුරජාණන්සේ නොකිය කියනවා පටන් ගන්න කෙලවර බලන කෙනාට අග නොදක ඉන්න බෑ කියලා පටන් ගන්න තාමත්ම සුමුදුව තාමත්ම සූක්ෂමවනේ මේ මනස සූක්ෂම වුණාට පස්සේ පටන් ගන්න බලපෑම් කරනට අගට හිත යනවා ඒක බලක් හද බෑ අන්න ওই දෙක දැක්කට පස්සේ තේරෙනවා මේ හුස්මේ අපි දකින්න කොටසට වැඩිය නොදකින්න රහසක් යට තියෙනවා කියලා. ඒකෝට අලුත් වීමක් කරනවා ඒකට ප්‍රඥාව කියනවා මේක නොදැක මෙතෙක් කල දැක්කයි කියව එක තමයි අවිද්‍යාව වෙන්නේ ඒක ඒකට දුර වෙනවා එතකොට පේනවා මේ හුස්ම රැල්ල පවා ටිප් ඔෆ් අයිස්බර්ග් වගේ අයිස් දාපුවම 100ට 10නේ වතුරේ මතුවෙන්නේ 109ක් ඒට 90ක් වතුර යටනේ තියෙන්නේ අර යට තියෙන කොටසේ උඩුකුර තෙරපොම නිසානේ අර 110 උඩට පේන්නේ අපිට පේන්නේ 110 විතරයි අර 190 විස්තර කරන්න නම් ඒක බලනාසුලුව ඒකටම ලෑස්ති වෙලා ඉනේන උඩ කෑල්ල බලලා එයින් අතර නොවි වතුරේ කැපෙන තැනින් යටට යන්න ඕන. මේක කියනවා සබ්කොන්ෂස් එකට අවදි වෙන එක කියලා. ඒක යුනිවර්සල්. සබ්කොන්ෂස් එකේ අපි අතර ගැහන පිළි වෙනසක් නැහැ. සබ්කොන්ෂස් එක ඔක්කොගෙම සමානයි. මේ උඩට මතුවෙච්ච කොටසේ තමයි උල් රොදියටද ටයිප් එකක තියෙන ෆ්ලැට් පිටියකද තුන් පැතිකටද හතර පැතිකටද මේකට තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අඬු කරන්නේ මේ මගේ එකම රකේ. යම් වෙලාවෙ අටර ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ එතන ඉන්නවා. බුදුමනස උතන තමයි තියෙන්නේ. නමුත් බයක් ඇති වෙනවා. මොකද ඒ කොටසට අයිතිවාසිකම් කියන්නේ. මගේ කියලා කුට්ටිය කඩන්න බෑ. ඇයි ඒකට ගියයි කියලා නම්බුවක් එන්නේත් නැහැ. මොකද දියවීමක් සිද්ධ වෙන්නේ. නිකං කංගණං ගන්නදීලා මොහොතට ජීවනාක දිය වෙලා. මම තියාගන්නත් බෑ. දැන් මේ මෙතෙක් කල ජීවිතේ රණ්ඩු කෙරුවේ හැම වෙන හැම තෑගකෙම තණ්හා මාන දිට්ටි වැදුනා. මගේ ආසාවල් ඉෂ්ට වුණා, මගේ මාන්නක්කාරකම් කැපි වෙන්නේ ගත්තා. මමයි වැඩක් කියලා බෙන්නවා. මේ ළඟාවීමේදී තණ්හාවක් ඉෂ්ට වෙන්නේ නැහැ. මාන්නයක් කියලා පෙන්වන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මමයක් නැති. හොඳටම වෙන බාහන කළොත් ප්‍රතිඵල තියෙනවා කියන්නේ. හොඳටම තියෙනවා අපේ හිතේකට කැමති නැහැ කියන්නේ. අපිට කොහොමඩක්වත් කැමති නැහැ අපිට ඕනේ අල්ලන්න පුළුවන් නම. අපිට ඕනේ මාන්නයක් ඇති කරන්න. අපිට ඕනේ තණ්හා ඇති කරන්න. අපිට ඕනේ මම්මයා තව කුඹන දෙයක්. මෙතෙන් යනකොට ටික වෙලාවකට පේනවා මේක අත්දැකියගේ අත්දැකීමක් ඒකාන්තයෙන්ම තමයි අත්දකින්න පුළුවන්. නමුත් මේ අත්දැකීමේ මට කියලා කුටි කඩා ගන්න බෑ. මාන්නයක් ඇති කරන්නේ ඇති කරන්න පුළුවන් මාන්නකට නම් තමයි පොඩි ඉඩක් තියෙනවා. ඒ වගේම මමයා දියවීම වෙනවා මිසක මමයා පණ ගැනීම සිදු වෙන්නේ නැහැ. ඒක නිසා උගව දෙනෙක් මෙතෙන් යනකොට බුදිය ගන්නවා. ඉතින් ඉන්නට වැඩනවා. එහෙම නැත්නම් කියනවා මට ආනපානෙ පේනොන්නේ නැහැ මට ආනපානෙ බලන්න කිව්වා. එහෙම නැත්නම් වෙන එකක් වෙන අරමුණක් දාලා මොන හරි වෙන එළු කකුලක් දාලා බජාර කරන් කරන්න හදනවා. මේ ඉතිවුන කකුල නැති වෙච්චි. ඉතින් හිත নানা ප්‍රකාර ප්‍රයෝග කරනවා මේකදී නෑ මොනම ප්‍රයෝගයක්වත් ඕනේ නෑ මට අවිද්‍යාව එපා මට විද්‍යාවමයි ඕනේ මේකම බලන්න ඕනේ කියලා කියන්න නා බුදු කෙනෙක් පහළ වෙන්නේ නැතුව බුදුහාමුදුරනවා මේක කවුරුහරි කරයි බුදු කෙනෙක් මේක සද්ධාර්මයේ කරපන් කියන එක අඳුනලා දුන්නේ නැත්නම් කවුද මේ පරිශීලනය කරන්නේ තාතකත් ඒ ආර්ය පරිශීලනයට හිතක් යන්නේම නැහැ බුදුජානනාංශයේ තමන් වහන්සේ කියලා විතරක් නෙමෙයි ප්‍රතිඵල ලැබුවා විතරක් නෙමෙයි අනිත් ඔක්කොටම දුන්නා ප්‍රමාද වෙන්න එපා. ගේම මගක් ගියාට පස්සේ දකින්නේ දැක්කයි කියන්නේ බා ගේම පටන් ගන්න දැනට වයි. මේ වෙස් ගන්නන දැනටම ඵලයක්. තිරේ පිටිපස්සේ වෙන දේ බලපං. සර්කිට් බෝඩ් එක මේ ඩෑෂ්බෝඩ් එක බලලා බෑ කාර් එකේ එන්ජින් එකක් පොඩ්ඩක් බලපං. පිටේක විතරක් නෙමෙයි සර්කිට් එක පොඩ්ඩක් බලපං. කියලා බුදුන්සේ ඒක අරගෙන ගිහලා බලනකොට ඒ හරිය දැනුමට අපිට කිසිම උගන්වන්න දෙයක් නැහැ. අපි ළඟ සම්පූර්ණ ඥානය තියෙනවා. අපි අර මතු වෙලා තියෙන 100ට 10ට රණ්ඩු කරන නිසා, ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන නිසා අපි fully occupied. ඒ නිසා අපි කැමති නෑ මේ පැත්තට යන්න. මොකද මෙතෙන් යනකොට මම දිය වෙනවා. මම යට නැත්තම් විඥානයක ප්‍රතිෂ්ඨාවක් ලබන්න පදනම නැති වෙනවා. ඉතින් කවුරුත් කැමති නෑ ඒක පෙන්නේ සීතින සගනමක් වගේ. ආධ්‍යාත්මික මමයාගේ ජීදිනදා ගැනීමක්. ඉතින් උගල දෙනෙක් කැමති හිතන්නේ ඊට වැඩිය හොඳයි. ඔය තණ්හාව පොඩ්ඩක් තියෙන. මාන්න පොඩ්ඩක් වැඩි වෙන. මමයා පිටිටිකේ පස්සෙත් යනකොට ගෙදර ගෙනියන්න කියනවනේ. ඒක තමයි කට්ටිය ඕනක තමයි මමයා තිබුණට අපුම් බගෙන යන්න පුළුවන්. තව පොඩ්ඩක් වෙනකොට ඕක මට්ටම් කරගෙන මම අරකක් දන්නවා මේකක් දන්නවා කියන්නේ. මම මෙතෙන්දි කියන වාසිය මොකද? පෝරකේ තියලා මන්දට හේතු කළ යකලෑල්ල අදිනවා. බා කඩාගෙන ගන්නවා ඉතින් පුදුම බයයි පොර කියලා කඩාගෙන ගන්නවා වගේ ඒකයි බුදුරජාණන් කියන්නේ මේක උදේ ඉගෙන ගත්තොත් දැන් කරන්න පුළුවන් වැඩක් කියලා එක කරලා පෙන්නන්න පුළුවන් ඕනම කෙනෙකුට සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති කායක් ඇති මනසක් කරලා පෙන්නන්න බැහැ අමාරුම දේ තමයි මේක අප්‍රමාදී කියලා පිළිගන්න මේක සතිය දියුණුවක් කියලා පෙන්නන එක මොකද මේ මනසට හිඳ අනිදා ඒ මනසය වැනෙන්න නම් යන්න පටන් බය වෙනවා. අසරණ වෙනවා. අනාථ වෙනවා. සෙත් කවි කියවනවා. විරිතුල් ගැට ගන්නවා. වදිනවත් ඒ මේ ඇති. ඒ නිසා මේ ටැග් දුන්නට බාරගන්නේ ටික තමයි මේකේ දින බරපතලම දේ. ඒක බුදුහමතු වගේ කියන්නේ නැහැ. ඒක මිච්ඡා කටිපත්‍ය වජාන කියන මේ සත්‍ය දැක දැකත් අපි තණ්හා පැත්තට දුවනවා, මාන්න පැත්තට දුවනවා, මම මේ පැත්තට දුවනවා මොකද ලෝකෙ ඔක්කොම මේ පැත්තට යන ඉන්න අපි නේද ඒක හරි කියලා. සත්‍යසකට මේ පැත්තේ අපි ලාවසත් ගන්න මොකද මේ පැත්තේ බුදුහාමුදුරුවෝ ඉන්නේ. පෙළ දුන්නට පස්සේ කී දෙනාද ඒ බුදුන් දිහාවට අප්‍රමාදී දිහාවට නෛර්යානික පැත්තට ලාවසත්කාර එපා කළ මේ පැත්තට එන මිනිස්සයා රිසර්ච් එකකින් කරලා කියනවා ඒ පැත්තට හැරිච්ච ගමන් වහන් ප්‍රතිඵල පෙන්නනවා ඒක බ්‍රේන් එකකින් පෙන්ලා දෙන්න පුළුවන්. ඒ විවිධයකට කැමති මනුස්සයෙක්ගේ බ්‍රේන් එක එකපාරටම ඊට පස්සේ සුවපත්තකට වැටෙනවා. නමුත් එතෙන්ද යන්නේ සංසාරෙන් ගినాපු ගතියක් නිසාද නැත්නම් ඒ මිනිස්සයා ඒකටම ලෑස්තිලා වෙච්ච ආවමනසෙද කියන කාම රිසර්ච් කරන්න බෑ ඒකට ඩිසයින් කරන්න බෑ රිසර්ච් එක. මේ දෙක පෙන්වුවාට පස්සේ විවේක පැත්තට යන්නේ උදේකලාව පැත්තට යන්නේ විස්රාමයේ පැත්තට යන්නේ කලින් ප්‍රිපෙයා වෙච්ච බ්‍රේන් එකක්ද කියලා කියන්න ගන්නවා. ඒ වෙලාවේ හිතලා කරන එකක්ද නැත්නම් ඒ මාස පෙර පිනක ඒ පැත්තට යනවාද කියන එක කරන්න බෑ කියලා. ඒ නිසා මේ පාර තෝරන්නේම පින් ඇති කෙනෙක් විතරයි. මේ පාර තෝරන්නේම මේ සංසාරේ කෑව ඇති කියලා හිතන කෙනෙක් විතරයි. මේ සංසාරේ දුක දන්න සංවේගී තියෙන කෙනාට මේ පැත්තට යනවා. නමුත් ඒක ෆ්‍රී වයර් ලෑස්ති කරපු මනසක්ද එහෙම නැත්නම් මේ රිසර්ච් එකේ නෑම කෙනා මේ පැත්තට යනවාද කියන එක බ්‍රේන් සර්ජරි එක පැත්ත බ්‍රේන් මේක පැත්තේ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා නමුත් ඩිසයින් කරන්න බැටරි එකට මේ රිසර්ච් එකක් මේ දෙකම පෙන්වුවාට පස්සේ සත්‍යමය පැත්තට හැරෙන කෙනා එයා මේ වෙලාව ගන්න තියෙනවද නැත්නම් සංසාරයෙන් ගෙනාවු ගතියක්ද මේ ඒ ස්වභාවයට ඇදලා යනවද කියලා කියන්නේ විශේෂ අපි මේ රිස්කිට් එකකින් කාගාත් ඒක ගැන කතා කරන්න යන්නේ. රිස්කිට් එකකින් පෙන්නන ඔබට ඕනේ නම් විවේකේ වෙන්න විවේකේ තියෙනවා. ඔබට ඕන නම් මේක කරන්න ගිය ටෙන්ෂන් එකක් ඔබලගම තියෙනවා. දෙක පෙන්වුවාට පස්සේ කේල් ගා ගන්න දැන්නේ පොල් ගා ගන්න දැන්නේ කියන එක ආරකටි වැඩි. ඒක කවුරුත් බලවන්නේ නැහැ. ඒක සංසාරේ දුක් විඳපු කෙනාට සංසාරේ බය ගන්න කෙනා මේකට ස්වභාවික ඇදලා යනවා. නැත්තම් මේකත් දැක දැක ආයසර කටින්වත් යන අනන්තවත් අවස්ථාවදී. එනිසා මේක ප්‍රකාශයක් විදිහට තමයි ගන්න තියෙන්නේ. නමුත් මේ ප්‍රකාශය හොඳයි කියලා කියන්න පුළුවන් සාකච්ඡාවකට. මොකද අපි කලසුදු උත්තරයක් දෙනවට වැඩිය විග්‍රහයකින් නතර වෙනවා. හැම කෙනාට තමන්ගේ ස්වච්ඡන්දය අනුව මන අපේ තෝරගන්න ඉඩ තියෙනවා. අපි නැයි දාපසට. අවසර ස්වාමීන් වහන්සේ පරියන්කේ ආනාපානය සංසිඳුණු පසු සතර ධාතුන් ඇතිවි නැතිවන ආකාරය මම අද්දුටුවා. මීට අමතරව මිනිසුන්ගේ රූප ඇතිවි නැතිවන ආකාරයක් දැක්කා. එක් පරියන්කයක මාගේම රූපේ ඉදිරියෙන් දිස්වි නැති වී ගියා. මා අසය ඇති ආකාරයට මෙවැනි දේවල්ට ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මේ එකිනෙකක් ජීවිතයේ දකින්නේ එකවරයි. මේ ගැන ස්වාමීන් වහන්සේගේ අදහස් දැනගැනීමට කැමැතියි. ඒකත් ඇත්තටම අර වගේ මේ පිරිසුදු උත්තරක් බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. අපි අපේ මනස කාමයේ කාම සංඥාව රූපේ කියන තුනම ගෙවම් කරාට පස්සේ රූප සංඥාවට යනවා. කාමයේ කියලා කියන්නේ කාම ගුණ. රූප බලන් තියන ආසාව, සද්ද බලන් තියන ආසාව, ගඳ බලන් තියන ආසාව ඕක තමයි අපි ජීවිතේ ගත වෙන්නේ ත්‍රිත්‍රිත් නොකරන වෙලාවට. ත්‍රිත්‍රිත් එකට ආවට පස්සේ අපි වයින් අයින් වෙලාවට මොකද කාම ඡන්දේ වශයෙන්, නීවරණ වශයෙන් අපිට වද දෙනවා. ඊට පස්සේ අර කාම ගුණයන් කරා වගේම කාම ඡන්දය අයින් කරයි කියලා කියනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. ඒකට කාමේසා කාම සංඥාව අයින් කරන්නේ ආනාපාන කියන රූපේ පදනම් කරලා. ඒකට අපි රූපෙට බෑග. රූපෙට බෑගෙන කාමේසා කාම සංඥා අයින් කරනවා. රූපෙට බැසට පස්සේ රූපේ කෙවෙන. කියනවාද රූප සංඥාව කියන එකක් ඉතුරු වෙනවා. රූප පිළිබඳව හොල්මන. රූප පිළිබඳ හීනි. ඒක ධාතු මනස්කාරයට බොම නෑකක් කියලා තරන්නේ. ඉතින් ආවට පස්සේ පේන්න පටන් ගන්නවා මේ හොඳට මනසට එක එක දේවල් පේනවා. ඒක හිතලුවක්ද, හීනයක්ද, ඇත්තක්ද කියන්න බෑ. නැත්තම් මේක සත්‍යයක්ද, හිතපු දෙයක්ද කියලා. හීනයක්ද, ඇත්තද කියලා තේරුම් ගන්න බෑ. ඉතින් ඒකට ඒක පිළිබඳව අපි පිළිගන්න ඕන කොහොමද කියලා ප්‍රශ්නේ. ඥානපණ ගෙවිලා ඊට පස්සේ මැරෙලා නැති බව දන්නවා. ආනපණ හරහා නෙවෙයි, නමුත් මැරෙලා නැති බව දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දානවා. ඉතින් හොඳ මොනවාක්වත් නැති උඩු බැලිය අතර බලාගෙන හිස් ආකාශ දිහා බලා ඉන්නවාගේ පේ. බලාගෙනකොට විවිධ ආකාර ඒ වංගන රංගපානවා භව රංගනේ. රූප පේනවා සමහරට ශබ්ද ඇහෙනවා සමහරුන්ට ගඳ දැනෙනවා රස දැනෙනවා පහස දැනෙනවා. හැබැයි එකක්වත් නිකන් දියසායන චිත්‍රයක් අඳලා ස්ප්‍රේ කරා වගේ එනවා දී වෙලා යනවා. එනවා දී වෙලා යනවා. ඒකට මේකේ නිමිත්තක් තියනවාද? මේකේ මේ ඉඟියක් තියනවාද නැද්ද කියන එක එක සැරේ මේක මතුවෙන්නේ මේක මම බලලා මේක ඉංග්‍රීසි ගන්න ඕනද නැද්ද කියන එක ප්‍රශ්නේ. මේ ਸਰවඥාන්සේ ක්‍රමයේදී මේ ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියන මන්ත්‍රය ජපකපක් කරන ඉතින්ද ගියාට පස්සේ. ඔය කාම ගුණයන්ට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියන්න හරියන්නේ නැහැ. කාම සංඥාට ඕක කිව්වට හරියන්නේ නැහැ. රූපෙට හරියන්නේ නැහැ. රූප සංඥාව ආවට පස්සේ තමයි ਸਰවඥාන්සේ දැන් ඵලයන් කැලේකට. දැන් ඉඳගනින් ගහක් මුල දැන් ඔය පේන දේ ගැනකම් භාවනා ගෙනියපන් ගෙනියලා ඔය පේන දේවල් මම නෙවෙයි කියන්න පුළුවන් මොකද නිකන් මේ හඳුකුරපත්තු කරන නැගෙන දුමක් වගේ. ටික වෙලා ගිලගෙන නැති වෙනවා. හඳුකුර ළඟ දුමෙන් පෙනුනට ඈත නෑනේ. හඳුකුර රොත්තපත්තු වල තියෙන හිතන්නේ. අර එතන උඩ බලාකුලක් තියෙන උඩ නෑ. ආනේ දෙන්න ගිහලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනවා. එහෙම නැත්නම් කියනවා ඒතන් සන්තන් ඒතන් පණිතයි අයිදන් උපේක්ඛා ඕක ඕක නැති කරන ඔයිට වැඩිය හොඳයි කියලා. එහෙම නැත්නම් මේ බෙග භාවනා කරන්න කියනවා විවේක නිසිතා විරාග නිසිතා නිරෝධ නිසිතා පටිසතරණ පටි. ඔකනේ විවේකීව බලපන් හිත කරදර ගන්නවා. විරාගීව බලපන් ඔක රංජනය කරන්න යන්න එපා. නිරෝධේ බලපන් ඔක දී වෙන තැන බලපන්. පටිසක් ගන්න පස්සේ වෙන ඔකට බැඳගත්තොත් විවේක නැති වෙනවා දැනගන්න. ඔක පේනවා ඒකේ පෙන්නන දිනුඹේ කාම ගුණේ නෙවෙයි ඔබ හිත තියෙන්නේ. කර්ම සංඥාවෙන් නෙවෙයි තියෙන්නේ රූපෙත් නෙවෙයි හිත තියෙන කියලා සතුටු වෙන මේ රූප සංඥා. ඉතින් ඒක හරියට ආනාපාන දිහාවල් ආනාපාන ගිවන් කරනවා වගේ යමක් නොකර මේක දිහා බලා සිටීමටයි හරියට කියනවා විපස්සනා කරනවා කියලා කියන්නේ. එතෙන් නිකන් සමතෙන් අපි කරන්නේ ඒ ඒ පහසුකම් ටික ඇති කළ දෙන එක විතරයි. විපස්සනා දිගන්නේ රංගනේට රඟපන්න ඇරලා තව වතුරි ගහන්න යන්නේ නැහැ විහිළු ගහන්න යන්නේ නැහැ. තමයි බලන ප්‍රේක්ෂකයෙක් විතරයි වේදිකාවට කොට වෙන්න එපා. පිළිකට ගොඩ වෙච්ච ගමන් නාටකමට ඇඟිලි ගැහුවා. ඔය නාටකමට අපි නාටකමට යවන්න ඔබ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා. එතකොට යන්න ඕන දැන් තමයි. ඒ නිසා මේකේ නිමිති ගන්න හදන එක, මේකේ සංඥා ගන්න හදන එක, ඒ නිච්ච සංඥාවේ යවනල්ලක්. සංඥා නොගැනීම, නිමිති නොගැනීම සඳහා මන්ත්‍ර ජප කරන එක සර්වඥාචාපල දීලා තියෙන රහසක්. එතන ජප මන්ත්‍රයක්. දපු අන්තරේ මතුරන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි ඒකකොට මේ නාම ධර්මයක් වශයෙන් මේ නාමේ රූප සංඥාව වතුනේ නාම ධර්මකනේ ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ කර්ම කියනවා මොකද ඕන සීක්‍රෙන් එක වෙනස් වෙනවා ඒ වගේම මේ තිබුණ තැන ලකුණක්වත් නැතුව ඉවර වෙනවා මේක දැක්කනම් මේක යම් වෙලාවක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක ඒ යෝගාවචරයට බෞද්ධ බෞද්ධන ඡන්දින් දිනා ගන්න පුළුවන් වුණොත් එහට ඒක එහෙමනම් මේකට ඉස්සත් වෙන රූපෙත් හුදු මායාවක් විතරයි. ඒකෙත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා අච්චක මෙච්චන මෙච්චට කොච්චරද න්‍යායයට තියෙන්නේ. මේ රූපේ කියලා අපිට පේන්නේ මේ ඉන්ද්‍රයන් ගෝචර වල හදාගත්ත රූකඩයක් විතරයි. ඊට පස්සේ භාවනා කරනකොට අපිට එන කර්මච්ඡන්ද වගේ දේවල් හැප්පෙන්න දෙයක් නැහැ ඒක. මේකටත් අර න්‍යාය යොදන්න පුළුවන්. ඊට පස්සේ අපි කාමයේම ගන්නවා. එදිනදා ජීවිතේ අපි සැප වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වගේ ඇහැ කන දිව නාසය. ඒ ටිකත් බලනකොට මේ මේ න්‍යායම තමයි ඒකෙත් තියෙන ඒකෙත් ගන්න දෙයක් නැහැ කියලා ඉස්සල්ලා මෙතනකින් සහතික වෙන්න මේක අල්ලගත්තට පස්සේ ක්‍රමයෙන් ඒක ආපස්සට යොදන එක ජීවිතය හරහා කාලයක් භාවනා යෝගී ජීවිතයක් ගත කරනකොට පේනවා මේ ලෝකේ කියන්නේ තන්නේ කර රංගමඩලක්. මේක තන්නේ කර අංග සංස්කරණය කරපු එකක්. ප්‍රകൃතිය දකින්න කොට නටන නැල්ල කරගෙන බලන්න. නටන නැටුන යුරුනාට පස්සේ පේනවා මොන සෝබණයක්ද මේක තියෙන්නේ. තන්නේ කර රංගපෑමක් තියෙන්නේ කියලා. එතකොට ඒකේ දර්ශනය තමයි ලැබෙන්නේ මේකට ඇඟිලි නොගා නටන එක නටන්න දීලා ඇස් නැති මිනිහෙක් වගේ ඔය ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ බලාගෙන ඉන්නවා. නටන නාටකවල සංගීතය දාන පසුවෙන් සංගීතය දාගෙන නටන්න ගියාට හොඳට අහගෙන ඉන්නෝනේ කන් නැති මිනිහෙක් බීරෙක් වගේ. මේ තේරෙන මේ මිනිස්සයා පයදාච බල්ලෙක් වගේ උඩපයින් ඉන්න මේ අපට නෙමෙයි කරන්න දෙයක් නැතිකොට කියලා තේරෙනවා. ඒකත් මෝඩෙක් වගේ බලන්න කියනවා නටන්න එපා පුතා කියන්නේ නැති උඹ නටපන්. බාති වැටේ. මම ඉන්නේ ඔබත් එක්ක. කියලා නොදැනිච්ච කෙනෙක් වගේ බෝඩෙක් වගේ බලන්නේ. ඒක තමයි සිතාතු කුමාරයා ඔය ඊගේ පෙන්ඩිස්තල දවසේ නාටකාංගන වෙවිලා සංගීත බාන ගිනන්නා දීලා මේකක් කරගෙන නටනවා. බුද්ධෝත්තර රජුගේ plan එක. ඒ අසෝතරාවගේ නෙවෙයි. ඔදුක්තගෙන් පැනලා ඉන්නේ. පුතේ සිද්ධාර්ථ රජු සිතාතු කුමාරයා ගන්න විච්චි පැත්තට හැරෙනවා. පිටපැත්තව නටන කට්ටිය දැන් මොකාට වෙන්නද නටන එකම ප්‍රේක්ෂකයා හිටියේ ඌ පිටපැත්තට බුදි අරම මල්ලත් සංගීත බානන ඔය කෙලවක් කරගෙන කොණ්ඩ කඩාගෙන හෙළු ඇල්ලේ බුදියකට පස්සේ හැරලා බලනකොට පේනවා අන්න නාටකම දැන් පේනවා උණ්ඩ උඩින් තමයි කීකියක් ඇල්ල කියන්නේ ඒ නටන වෙලාවේ බලන හින්දා මොකද වෙන්නේ තාවල කුමාරයෙක් වෙනකොට තාව කුමාරයෙක් කම්පැනි ඉන්න තියෙන රාජ පරම්පරාවක්. අර අංගරංගර දක්වන වෙලාවේ පොඩ්ඩක් බලවන්න. ඊට එහෙම යන්න හරි. යන්නල පොඩ්ඩක් බලන්න. හචි ගන්නවට පස්සේ අන්න බහැච්ච කේල් කරක් කේල් ලැබලියක් කේල් ගහක් වගේ මේ ලෝකේ මේ රංගනේ නටලා ඉවරනට පස්සේ දිහා බලනකොට කුඹන නැටුම් කෙලිපවට සිනාලා ඒක කෙලින්ම වැරදි නිසා තමයි ਸਰවඥාන්සේ දඟන කාමයට එක්ක වැඩ කරපාන අයින් කරන කාමයට එක්ක වැඩ කරන බෑමකට කාමයේ අයින් කරපාන. తాවකාලිකව කාම සංඥාවත් එක්ක වැඩ කරපාන සමාධියෙන්. ඊට පස්සේ ඒකට පාපී රූපයක් අර උදව්වට ගන්නවා. ඒ රූප ගෙවෙනකොට මේ දෙල්ල මෙනවා. රූප සංඥා. එතකොට ඒක දැනගන්න දිය සායන චිත්‍රයක් වගේ අහසේ තියෙන වලාකුළු වල හැඩයක් වගේ. හඳු කුරුණියව දුමක් වගේ. ඔක අල්ලන්න දෙයක් නැහැ. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අනෙක් පැත්තට වැඩ කරන වැඩ කරන ගියාම මුළු එකම පේන්න තියෙන්නේ නිකන් හුවා දැක්වීමක් රංගනයක් මේක කරන්නේ තන්නේ කර අංග සංස්කරණය හරහා ප්‍රകൃතිය වහන්න ලතු උරල වැඩේ යන්නේ වේදිකාටයක් දාලා වැඩේ යන්නේ පසුන් සංගීතයක් දීලා වැඩේ යන්නේ නමුත් ඔක හැමදම කරන්න බෑ මොක කරන වෙලාව කරපන්කෝ ඒ වෙලාව බලන්න අන්දෙක් වගේ ආගෙන ඉන්න පු බීරෙක් වගේ ඥානේ පාවිච්චි කරන මොඩේක් වාගේ. මම ඔය පෙරහැර ඉවර වෙන තැන ඔයගොල්ලෝ ඇඳුම් ගලවන තැනට එනකොට අන්න පේනවා. ස්පන්දනේ මොකද? ඒයිසල ප්‍රශ්නෙට දීපු උත්තරේම තමයි මම දෙන්න හදන්නේ. නමුත් මට පේනවා මූණ දිහා බලනකොට මූණ නිකන් එන ගහච්ච සෝප් පිට කියලා. ස්වාමීන් වහන්සේ දැන් මම පේනවා කියන දේ හැලුසිනේෂන් නෑ සංඥා අපේ අපේ සංඥා අපි අපේ අපේ අපේ ජීවිතේ පාත්තන්න රූප තියෙනවනේ සාය වේදනා තියෙන සංඥා සංස්කාර විඥාන මේ වේදිවල් පහකින් තමයි ෆ්ලෑෂස් පහක් ගෙනලා තමයි මේ හෙලෝග්‍රෑම් එක පෙන්වන්නේ හෙලෝග්‍රැෆික් කියන කාරණේ හෙලෝග්‍රැෆික් ෆොටෝස් හෙලෝග්‍රැෆික් 3D මේ මේව 3D images ඒක හැම පැත්තෙම එන ෆොටෝ ෆ්ලෑෂස් වලින් තමයි එන්නේ ඒකට රූප කියන බලයක් අවශ්‍යයි, වේදනා කියන බලයක් අවශ්‍යයි, සංඥා තුන සංස්කාර තුන විඥාන තුන. එක වේරියබල් එකක් නෙවෙයි. මේක සංඥා ස්කන්ධය කියන්නේ මොනවා කරන්නත් සංඥා හදලා බලනවා. මොකද මේක මුළු ජීවිතේ පුරාම අපි තුන්නේ සංඥාව දීපේක නෙමෙයි. දැන් මේක පුදුහාමකරණ ක්‍රමෙන් සම්පූර්ණයෙන් කට් ඔෆ් කරලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? කැටැසිස් පටන් ගන්නවා. බොක්කේ තියෙනවා මම අරන්න පටන් ගන්නවා. සංඥා එළියට එන්න පටන් ගන්නවා. ඒක ආවට පස්සේ ඇතුලෙන් ඔච්චර කල් පිටින් ඇතුලට අපි වල්ලාගෙන තමයි අපි ගේම අරගෙන ගියේ. දැන් ඇතුලෙන් එළියට ප්‍රොජෙක්ට් කරන එක අල්ලන තමයි ගේම ගෙනියන්නේ. ඉතින් මුචිදාස කියනවා මේක එළියට එන එක හොඳයි. ඒකෙන් පේනවා ඔබ කවුද කියන එක මමනේ ප්‍රොජෙක්ට් කරන්නේ දැන්. සංඥා මම ප්‍රොජෙක්ට් කරන එකෙන් පේනවා මගේ හිතේ මොනවද තියෙන්නේ කියලා. මේක ඩිස්ක්ලේම් කරන්න. ඩිසෝ ඩිස්ක්ලේම්. ඈ කලින් ඒ වෙලාවේ ප්‍රොජෙක්ට් කරනවා අපේ සංඥාවල් අපේ විශාල ලයිබ්‍රරි ෂොට් එකක් ෂොට්ස් ගොඩාක් තියෙන තමයි මැගසින් එක පටන් ගන්න. ආටිකල්ස් නැත්නම් ලයිබ්‍රරි ෂොට් වලින් යවුවා. මැගසින් එක පබ්ලිෂ් කරන්න බෑ කොහොමද අපි? ඒ කලින් හරි කොයි වෙලාවකරි මේ සංඥා කියනවා. බුදුජානනාංශිකේ ක්‍රමයේ හැටියට සංඥා එතන එතන හැදෙනවා මිසක් ආ. සංඥා මේ වර්තමාන මොහොතේ මිසක් ආයේ එහෙම අර පරණාප් කතාවක් නෑ එහෙම ඒවා ක්‍රිස්ටලයිස් කරන්න පුළුවන් වෙන්නේ බෑ ඒවා ක්‍රිස්ටලයිස් කරන්න බෑ ඔක්කොම මේ ගේම් එක කියන්නේ මේ වර්තමාන මොහොතේ විතරයි මතක මතකෙ සිද්ධ වෙන්නේ දැන් ඕනම කෙනෙක් අහන මතකෙට අතීතයට යන්න පුළුවන්ද කියලා අපිට ඕන මතකයක් එන්නේ වර්තමාන මොහොතේනේ අතීත දෙයක් හෝ වර්තමානයේ බැහැිරෝග අත්දකින්න පුළුවන් අපිට. අත්දැකීම් මොකක් හරි අත්දකින්න පුළුවන් අපිට අතීතය හෝ අනාගතය. හැම අත්දැකීමක් අපි අතීත මුවාවෙන් කරත් වර්තමානයේ කරන්නේ. අනාගත මුවාවෙන් කරත් වර්තමානයේ කරන්නේ. ඉතින් ඒකයි ප්‍රകൃතිය. උදාහරණ කියනවා ඒකට අතීතය ගැන හිතපුවම හිතන්නේ දැන්. ඉතින් වෙන්නේ මොකද්ද? මේ වර්තමාන මොහොත තියෙනකින් අපි කට් ඔෆ් වෙනවා. අර පරණ කිවිච්ච දෙයක් අල්ලගෙන මේ වර්තමාන මොහොත කක්ක කරගන්න. අසුචි ගන්න. කෙලස ගන්න. අපි දැනගත්තත් නොදැනගත්තත් ජීවිතය ගත කරන්නේ වර්තමාන මොහොතේ විතරයි. අන්න එකට අවදි වෙන්න කියන එකයි බුදු දනස කියන්නේ. ප්‍රතිසාරණ එහෙමනම් අපි වර්තමාන මොහොතේ හැර වර්තමාන මොහොතේ සියලු සිහියෙන් ඉන්න හැර හැම එකක්ම සංඥාවක්. එහෙමම එහෙම කියන්න බෑ අනික හැම වෙලාවකම අපි එක්සෙන්ට්‍රික් ඒ පේන දේවල් මොන විදිහට වෙරිෆයි කරන්න බෑ මොකද ඒක වර්තමාන මොහොතේ විතරයි වෙරිෆයි කරන්න පුළුවන් වර්තමාන මොහොතේ පිට අතීතයක් ගැන අපි හිතනකොට ඒක වෙච්ච එකක් වගේ බොහොම කැපිලා පෙනෙන විදිහට තිබුණට අතීතං නාන් වාගමෙය අපටිකං කිය අනාගතං යදතීතං පහීනං තමයි කිවිච්ච එකක හොල්මනක් නේ නැත්නම් එන්න තියෙන එකක මනෝ විකාරයක් නෙකේ. නමුත් අපේ හිත සංනාව කොච්චර තියෙනවද කියනවා මේ ප්‍රകൃතියට වැඩි අපි හදාගත්ත මේ මනෝ විකාරට අපි ප්‍රේම කරනවා. ඒක මගේ දරුවෙක් කියලා. මේ බුදුන් කියන්නේ ඒක තමයි ජීවිතය කියන්නේ. අපි ගත කරන ජීවිතේ ගැට ගන්න එහෙම තමයි. නමුත් ඒක ගන්න හැම වෙලාවකම බුදුහාම කියනවා මේ වැරද්දට දඬුවම ඉතරම තියෙනවා. අතීතයට හිත ගිය ගමන් ටෙන්ෂන් එකක් හම්බ වෙනවා. අනාගතයට ගිය ගමන් ටෙන්ෂන් එකක් හම්බ වෙනවා. පුළුවන් නම් කියනවා අතීත අනාගතයේ රස විඳින්නේ කියලා ටෙන්ෂන් එකකින් තොර වෙන්නේ නැහැ. ඒව දැනන ඕනම වෙලාවක ටෙන්ෂන් වර්තමානට ගන්න පුළුවන් වර්තමාන කාදාකත් ටෙන්ෂන් එකක් නැහැ. ඉතින් මේ ටෙන්ෂන් ඕනේ නම් අතීත අනාගතයට ටැක් කරවා. මිනිස්සෙක් වශයෙන් උඹට තියෙන හැකියාවක් ඕන වෙලාවක වර්තමානට එන්න පුළුවන්. පොඩ්ඩක් කියලා ඉඳලා බලන්න වර්තමාන ටෙන්ෂන් එක තියන්න බෑ. අපි ඒ තරම් ටෙන්ෂන් එකකට කැමතියි. චෝචරින් වලට කැමති. කෙරුවට නම් දෝෂයක් නෑ ටෙන්ෂන් එක ඕනේ නෑ. ඉන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ඔය ඔය ඔය අපි වම ප්‍රාර්ථනා කළපමණින් කරන්න බෑ. මොකද ඒ තරම් හැබැයි අපි ජීවත් වෙන්නේ. අපි කොහොම හරි ගේම හදාගෙන යන්නේ වර්තමානට හිත ගන්න නැතිව. අතීතෙන් අනාගතයට යන එක හරියට කියනවා වමෙන් දකුණට මාරු වෙනකොට දකින්න හිත කැමති නැන්නේ. ආසද ප්‍රසආසයට මාරු වෙන එක දකින්න හිත කැමති නැන්නේ. ඒ වගේම තමයි වර්තමාන හිත දකින්න නැති වෙන්නයි ගේම හැදිලා තියෙන්නේ. නිසා අතීතේ ගැන ලස්සන කට කට කතානාව කතා චිත්‍ර කතා කවි සින්දු තියෙනවා. අනාගත සැලසුම් වලට මැග්සීසේ සම්මාන දෙනවා, නොබෙල් ප්‍රයිස් දෙනවා, කොහොම හරි ඉස්සරහට දෙනවා. කොතන කාරි සම්මානයක් නම් කරලා තියෙනවද කියලා අහන්න වර්තමානයේ හිටියට දීලා තියෙනවා කියන්නේ. එහෙම ඕගනයිසේෂන් එකක් තියෙනවද කියලා බලන්න. ඈ? ඒක නිසා මේ බුදුචානන්සේ දීලා තියෙනට ඕගනයිසේෂන් හදන්න බෑ. ජයනන්සේ පෙන්වන මේ අප්‍රමාදයට මේ සතියට මම දැන් මෙතන කියන ඩයිමන්ෂන් එකට ඕගනයිසේෂන් නැහැ. ඕගනයිසේෂන් ආපු ගමන් ඒකාන්ත මාර්ගපාක්ෂික. ඒක හරියට අතීතය පිළිබඳ වගේ අනාගතය වගේ බුදුදන්සේ දීලා තියෙන ක්‍රමේ මම කියන පරිණාමය විතරයි මේ උපමානේ දැන් කියන උපමානේ විතරයි මෙතන කියන එක විතරයි කියන්නේ. ඒක අපිට පේන්නේ තනි වුණා, පාළු වුණා, කොටු වුණා. අපිට ඕනේ නිවන් දකින්න group family photo එකත් එක්කම යන්න. කට්ටියත් එක්කම නිවන් යන්න අපිට ඕනලා තියෙන්නේ. අර ආම්ස් කෙනෙක් ඇහුවා පුළුවන් ද කියලා අහලා තද බල විදියට පීනනකොට කරකක් දාගෙන පීනන්න පුළුවන් කියලා. උත්තර හොඳ කරන්ට් එකක වතුර කරන්ට් එකක් පීනනකොට පුළුවන් ද කරකක් දාගෙන පීනන්න. කඹේ වැදිනකොට පුළුවන් ද කරකක් දාගෙන. ඉතින් වැඩිහිට පයින්කොට මම දැන් මෙතන තමයි. ස්වාමීන් වහන්සේ එතකොට බුදුජානක මාස්ටර් අගය කරලා තියෙනවා නේද අර කලින් කරපු කීප දේවල් මතක් කරගෙන විචිර කතා පිළිබඳව සරිතානුසරිත ඒක කොහොමද දැන් තමයි ඒක තමයි ලැබෙන ගිෆ්ට් එකක් ඒක තමයි හම්බෙන එන්ඩාවමන්ට් එකක්. නමුත් ඒවට දාස වෙන්නේ ඒකට මාස්ටර් කරනවා. තමයි මේ මේ දේවල් මේ දේවල් මේ මේ විදිහට උණයි කියලා. හොඳට වර්තමානයේ සිට වෙන බය දන්නවා. අපි දෙන්න හම්බුණා ඊට පස්සේ කිනාවල් දාසේ අවදී උණයි කියලා. නැත්නම් ඒක වර්තමාන මොහොතෙන් හිත පෙන්නලා යන්න ඕනේ. ආත්මාවක් වෙන්න ඕනේ. ඒක තමයි හම්බෙන්නේ එන්ඩාවමන්ට් එකක්. තමයි හම්බෙන්නේ gift එකක්. ඒක මත් වෙන්න ඕන කවන්නේ. වර්තමාන ඉඳගෙනම ඒක කරගත්තා. ඒ අනුව ස්වාමීන් වහන්සේ අවුරුදු 7 දී කරපු ආනපාන මතක් කරලා බෝසත් අවදී ඒක ගන්න පටන් ගත්තා. ඒක ඒක වෙන කෙනෙක් වෙන ආම්බු කෙනෙක් දීපු ඉන්ටර්ප්‍රිටේෂන් එකක් සර්වඥාන්සේ දීපු ඉන්ටර්ප්‍රිටේෂන් නෑ. වෙන්න ඇති කියලා හිතනවා. දවස් අවුරුදු 7 දවස් 7 දුන්නා. සම්බන්ධයෙන් අනාගතයේ සැලසුම් කරන්න පාකියේ ගෙමී ඒක කියන්නේ කියන්නේ අනාගතය සමානට සැලකින් කරන අපි ස්ථිරලිටි එක අපි දන්නේ නැහැ මොකක් වෙන්න පුළුවන්. මොකද අපිට මොකදේ වර්තමාන ඉඳලා සැලසුම් කරන්න පුළුවන්. ඒක ඒකෙන් ඒක වෙනවන වෙනවා කියන එක අපිට කාටවත් දෙන්න බෑ ෂුවරන්ස් එකක් වෙන්න පුළුවන් කියලා. නමුත් සැලසුම් කිරීම වරදක් නැහැ. ඒක හැබැයි අපිට බේරන්න බැරි අබ්බැහියක්. කුඩුකාරයාට දැනගත්තත් සල්ලි නැති වුණාට බ්‍රේන් ඩැමේජ් එකක් වුණාට නොබී බෑ. කුඩු ගහන්න ඕනේ නිසා අපි ඉන්නේ තද්දවල අබ්බැහිය කුඩුකාරයාට වැඩිය තද්දවල අබ්බැහිය. ඒ සෝරි ඉතින් කරන්න දෙයක් නැහැ. අඩු ගානේ දන්නවනම් ඔබ හිතන මොන මගුලක්වත් වෙන්නේ නැහැ. ඒක අඩු ගානේ ටෙන්ෂන් එකක් ගන්නවා. එහෙම නෙවෙයිනේ මං හදපු සැලසුමට මෙයා සපෝට් කරේ නැහැ. මෙයා සපෝට් කරා. මෙයා මගේ පාක්ෂිකයා, මෙයා මගේ පාක්ෂිකයා. උන් මරන්න ඕනේ මෝට සම්මාන දෙන්න ඕනේ. කොච්චර දුරද කියනවද? ඔය ඔය නිකන් සෙල්ලමකට පටන් ගන්න වැඩි. සැලසුම් හදපුවා ඒක මගේනේ. ඒක දැන් ඒක සම්පූර්ණ පචයක් තියෙන එක ප්‍රූව් කරන්න එපා මම දැන්. මොකද ඒ වේරියබල්ස් නෑ. ඒ වේරියබල්ස් මේ මොහොතට විතරයි අදාළ. ඒ වේරියබල්ස් බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. දැන් අපි කියන්න හදනවා නෑ නෑ මේ වේරියබල්ස් වෙනස් වෙන බව දැනගත්තා. මෙතන පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙන්නේ. ඔබ සපෝට් කරුවොත් මට කරතයි. ඔබ සපෝට් කරන්නේ නෑ. ආ ඊට පස්සේ අල්ලපු ගෙදර ගිහලා ගන්න. යනවා දිග දුර නැහැ. පොඩ්ඩයි පයිලෙසල වැටෙන්න ඕනේ කොච්චර හෙලක පැටනද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඒක ප්‍රූව් කරන්න මුතුම ටෙන්ෂන් එකක්. දැන් අපේ ලංකාවේ ගාර්මන්ට් පස් අවුරුදු සැලසුම් කීයක් ගෙනල්ලා තියෙනවා. ඡන්දෙට ඉස්සරලා. දිනුවට පස්සේ ඒක ආපු වෙලාවට කතා කරනවා කතා කරන්නේ නැහැ නේද? දැන් කීයක් කීයක් කඩා වඩා ගන්න එකයි කරන්නේ. අපි තාම ඊගාපස් අවුරුදු සැලසුම ඡන්ද දෙනවා. ඒ වගේම තමයි පුළුවන් නම් උත්සාහ කරන්න සැලසුම් නොකර ඉන්න බැරි තරමට අබ්බැහියක් තියෙනවා. ඒ වෙනුවට අපිට එකක් කරබැයි මේ වර්තමාන මොහොතේ තියෙන පිරිච්ච ගතිය. වර්තමාන මොහොතේ තියෙන සම්පත්‍ති කරගතිය. වර්තමාන මොහොතේ තියෙන කාග හොල්ලන්න බැරි අපිට හම්බෙලා තියෙන මේ manussකමේ හම්බෙන වටිනාම දෙයට පුළුවන් තරම් එනබ වාසය කරනවා නම් ඒකට අපිට කියනවා උදේකලා වෙනවා කියලා. විවේක වෙනවා, විශ්‍රාම වෙනවා කියලා. අපිට ඒකෙන් පුරවන්න පුළුවන්. එහෙම නැතුව නිකන් පාළුගේ මේ මේක කම්මලින කම්මල්කාරය වගේ නිතරම මොනවරි හදා හදා ඉන්නේ. වර්තමාන පන්නන්න කරන්න පිට හැමදාම ගැටයක් බලන්න. අදිටතර පය මේක මේකට මාරු වෙනකොට මැද කැල්ල අල්ලන්න බැරුවා. ආශ්‍රද ප්‍රසාසය යනකොට මැද තියෙන කැල්ල අහු වෙන්නේ නැති වෙන්නේ මේක දාංගටයක් වැටෙනවනේ මේක පොඩි ඇස්බැත් බක් වෙනවනේ. අනේ ඇස්බැත් මේ තමයි ඒ ඒකට අවදි වෙන එක තමයි අපි දැනගෙන මේක අපි අහුවෙන බව දැනගෙන ඒකම දිහා බලන්න. ඒක කරවිල වෙනකම් බලන්න. උදාහරණ කියන දවසක ඔබ දැක ගන්න. පුළුවන් ලේසි පහසුම විශ්‍රාම ගියම පුළුවන් ගොඩාක් පහසුයි. තව ගියේ නැහැ. යන්න ගියාම යන්නේ. ඒක සුම්ම ඉරි කියලා දෙන්න විශ්‍රාම වෙලා. හරි පුළුවන් නම් විශ්වාම යන්න ඉස්සෙල්ලත් එකයි ඒ ඒ චැලෙන්ජ් එකේ තියෙන බරපතලකම කාලයට හෝ දේශයට අහු වෙන එකක් නෙවෙයි. ජීවන කාය පොතනකවත් අහු වෙන එකක් නෙවෙයි. විශ්වාමගේ මනසට තියෙන රිග්‍රෙට් එක. අතීතං දාන චිත්තං විකෝපාන පද්දං රිග්‍රෙට් කරන දිගටම. අවුරුදු 50 වෙනකන් අතී අනාගත පැත්තට කරන චිත්තං අනාගතය ගැන සැලසුම් කරනවා. මැද පැනපු ගමන් චා මැදකින් හරි කුණු පංචස්කන්ධ කිය කියයි තී පංචස්කන්ධ අපරාධ මේ ඇස් ටික හරියට පේන්නේ නැහැ නේද? ධක්මං කරන කකුල් දෙක වම තිනකොට දකුණනේ යන්නේ දැන්. ඕන එතකොට අප්සෙට් අර පුළුවන් කන්නේ කරගන්න බැරි වෙච්ච. මම හිතලා කියන්නේ මේක තමයි ගේම. මේ මායя කිසිම වෙලාවක් හෝ කිසිම ජීවන දර්ශනයක් දීලා නැහැ වර්තමානයේ. හදලා තියෙන්නේ සම්පූර්ණ මේ එක්සෙන්ට්‍රික් වෙනතාවය. ඉතින් ඒක ජෝක්යක් කරගෙන ඒක බලහින්න මිනිහට hina කාලා ජීවත් වෙන්න පුළුවන්. දැන් මම මේ කරන මේ කටයුත්තේදී වෙන්නේ ඒ වර්තමානව පැන්නilla කොහොමද ඒක වෙන්නේ ඒකට අවධානය යොමු කරගෙන ඉන්නකොට උට හැම වෙලාවෙම සතුට වෙන්න ගන්නවා කියන මොකද මම ඇටෙන්ෂන් එක දාලා තියෙන තාම අහුවෙලා නැහැ ඇටෙන්ෂන් එක දාගෙන කොහොමද මම එක්සෙන්ට්‍රික් වෙන්නේ කොහොමද මම මේ මම ඉන්න තැන නැතුව වෙන්න හදන මිනිහා වෙන්න හදනවා අනේ පිච්චිව ගැන හිතනවා යන්න තියෙන තැන කල්පනා කරනවා අනිත් මිනිස්සු මං ගැන මොකද හිතන්නේ කියලා කල්පනා කරනවා මිස පමණක් මෙත් දෙන්නේ නැහැ. මේක ඉස්නේ ඒකවල දුන්නා. ඒක නිසයි මේ යමක් කමක් ඉල්ලන්නේ. ඒ යමක් කමක් කියලා තමයි උපදි කියන්නේ. දැන් උපදි තියෙනකන් අවිද්‍යාව. ඒකට ශූන්‍යතාවය කියලා වචන දීලා තියෙනවා. ඉතින් ඒක ගැඹුරුයි කියන්නේ. ගැඹුරු මොකක්වත් නිසා නෙවෙයි ඒකේ ගන්න දෙයක් නැහැ. ඒකේ ක්ලේම් කරන්න දෙයක් නැහැ. අපිට ක්ලේම් කරනවා නම් ක්ලේම් කරන තේ ඉන්ටෙන්ෂන් එකක් විතරයි. ක්ලේම් කරනවා නම් ක්ලේම් කරන ෆ්‍රික්ෂන් එකක් විතරයි. ක්ලේම් කරනවා නම් ක්ලේම් කරන දුකකට විතරයි. ඒ නිසා සර්වඥ දේශනාත් උපදින තාක් මේ ලෝක උපදින දුක්, මරණ තාක් මරණ දුක්. ඒ නිසා මරණ එක බලන එක ලාභයි. ඡේ වෙන්නේ නැති. නැහැ වෙන්නේ නැති. නිරුද්ධ වෙන්නේ නැති බලන්නේ කොහොමද? මොකද නිරුද්ධ වෙන්නේ දුකනේ. යම් කිච්ච සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම යම් දාක් ලෝකෙ උපදින තාක් ධර්ම තියෙනවා නම් ඒක නැති වෙන සුළුයි කියලා දකින්නකොටම කොණ්ඩඤ්ඤ ආමසන් බුදුහාමිට ආන්න කොණ්ඩඤ්ඤ වැඩේ හරි. අපි දැන් මෙදී උපන් බර්ත්ඩේ පාටි එකක් දාන්න ඉන්නේ බබා හම්ප වෙනකම් බලන්න. මේ මැරෙනකොට අයියෝ සෞත්‍රි කියනවා මේ ඉපදිච්ච එකයි මැරිච්ච එක මතක නැහැ. උපදිච්ච එක මැරිච්ච මරණ කැමති. සම්පූර්ණ ශුන්‍යතාවයේ මුලමදාගසයක් නැහැ. ශුන්‍යතාවේ නෑ. ශුන්‍යතාවේ හතගන්මක් නෑ. ශුන්‍යතාවේ මේරීමක් නෑ, ජරාවක් නෑ, මරණයක් නෑ. ඒක නිසා ජාති ජරා ව්‍යාධි මරණ නැති එකක් තියෙනවා මේ. ජාති ජරා ව්‍යාධි මරණ තියෙන ටෙන්ෂන් එකට. frustration එක. friction එකට. frictionless part එකක් තියෙන එක comfort zone කියලා. ඒ කම්ෆර්ට් සෝන් එක හැම වෙලාවෙම ඒක තමයි පන්නන්නේ පයින් ඔබ තියලා දකුණට යනකොට ඒක පන්නනවා ආශ්‍රන්ත ප්‍රසවාස යන කම්ෆර්ට් සෝන් එක පන්නනවා කම්ෆර්ට් සෝන් එක ඉන්ද්‍රිය ගෝචර නැහැ සෙන්සර්ස් වලට අහු වෙන්නේ නැහැ මීටර්ස් වලට අහු වෙන්නේ නැහැ ඒ නිසා ඒක නිකන් ඇස්තන්තුමක් වගේ බුදුන්ස කියන නිසා අහු වෙනාදී ඔක්කොම මොනිටර් කරපන් ඒක නෝමනේ මම දෙකක් එකක් තියෙනවා යා දුක්ඛ කියන්නේ ඈ දුක්ඛ කියන්නේ වේදනාව ප්‍රත්‍යක්ෂයකට ගත්තොත් එතන කියන්නේ සංඥා ගත්තොත් සංඥා මේ හඳුනා ගන්න බැරි සංඥාවක්. ස්පර්ශ ගත්තොත් ස්පර්ශ කරන්න බැරි ස්පර්ශය. සංස්කාර කරුවොත් අසංස්කාරික තත්ත්වයක්. විඥානය ගත්තොත් අනිදසන විඥාන කියලා එකක් තියෙනවා. රූප ගත්තොත් අවකාශය කියලා එකක් තියෙනවා. මේකම තියෙනවා මොකද අපි ඒක පන්නලා තමයි සැලසුම් කරන්නේ. ඒකට කිට්ටු වෙනකොට හීන දාගියා. පෙට්‍රෝල්ට නවුසටික්. අපිට heart attack. නැත්නම් බයයි. දැන් ඒ හරි uncertainty එකක් වෙනවා. ජාඩු කලවක සාදාලා නැගිටලා යනවා. වගේ ප්‍රශ්නයක් වුණා. නිකන් ඉන්න බෑනේ සම්දි කොහොමද නැති කරන්නේ? නිකන් ඉන්න බෑ. ඒක මේ කොහොමද කරනවා කියලා බලන්නේ. මොනවද කරන්න ඕන? ඒක බලනවා. ඒ නිසා කරන දේ දිහා ඒ වෙලාවේ කරන දේ දිහා හොල් හාටලි බලන්න ඕනේ. නෑ ඒකට නිකන් ඉන්න තැන යනවා. Taman කරන දේ මික්ස් කරන්න එපා. one thing at a time and that done well කියලා. මේ කරන දේ වටිනාකමක් තියෙනවා වගේ. මේ කියන දේ මොකක් හරි මේකේ සබ්ස්ටන්ස් එකක් තියෙනවා වගේ ආශ්වාසයක් කරනකොට 100%ක්ම ආශ්වාසය දිහා බලන්න. ප්‍රශ්වාසය කරනකොට 100%ක් ප්‍රශ්වාසය. එතකොට අනිත් දේවල් ඒක මාර්ගයෙන් ප්‍රතිස්ථාපන වෙනවා නේද? ඊට පස්සේ මේක දිහා බලනකොට මේකට මේකේ தත්ත්ව නරක බලන මේකත් නැතිලා. ඒක නිකන් ඉන්න දැන තමයි නිසා මේ අපි ලෝකයා ඉතින් ඉදිරිපත් කරන යමක් තියෙනවා කියන ප්‍රකට දේ ප්‍රසිද්ධ දේ කියන්නේ නැහැ. අනිත් ඒ ඔක්කොම ප්‍රතිස්ථාපන කරන්නේ ඒකම අල්ලනවා. ඕල්හකට ගන්න. ඒක හොඳට බලපන්. නැවත නැවත බලපන්. මම යාට එතන ඉන්න බැලුවා. එතකොට යා මාර්ගයේ ලෝකෙ ප්‍රතිස්ථාපන කරන ඊට පස්සේ මෙයා ප්‍රතිස්ථාපන වුණාට පස්සේ ඉස්තර කරන ප්‍රශ්න තියෙන්නේ තීන් දාඩි ගන්න. මේ හිතන්න ගිය ගමන් මේ අපිට වසන්න බෑ. අපිට ඉන්න බෑ. අපිට හිතනවා මේට වැඩිය හොඳයි නිකන් ඉන්නවට මොනවා හරි කරන්න ඕනේ කියලා මොනවා හරි කර්මාන්තයක් පටන් ගන්නවා. ඉතින් මේ පටන් ගන්න කොටත් දැනගන්න ඕන හරියට පටන් ගත්තා. දැන් ඕකත් කරපන්. ඒකෙන් ෆ්‍රස්ට්‍රේෂන් එකක් එනවා. අරතන ගාන ෆ්‍රස්ට්‍රේෂන් එකක් නෑ. ජීන්ස අපේ මුළු සැලසුම තියෙන කොතන හරි ෆික්ෂන් එකක්. අපි ඩ්‍රැමැටික් කියලා කියන්නේ. ඉවෙන්ට්ෆුල් කියලා කියන්නේ. ඒ ඔක්කොම ඔය ෆික්ෂන් එකට තියෙන ආසාව තමයි. මේ වගේ රටක ඒක පර්ෆෙක්ෂන් කියලා දෙන්නේ. වැඩිම fast living and fast way of life. අරකින් මේකට යනවා මිසක් ඌට මතක නෑ මේ ලේන හොබේ වේගෙන් දුවනවා. එනවා. ලෝකේ කූඩුව කරගෙන ලේන පල්ලේ කියලා ලේනට තේරෙන්නේ නෑ. මෙහි ඉන්නකොට හැදෙන ළමයි පවා ඉන්නේ ඒ ගෝගෝ ෂෝ එකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට තනි වුණා කොට උනා නුව ඉවරයි heart attack කරනවා. ඉන්නම දන්නේ විවේක වෙන්නම දන්නේ මොකද ඒ තරම මේ කල්චර් එක මේ මියුසික් මේ advertisements මේ මේ consumerist society එක keep you strained stranded ඇත්තලා තියෙන හිර කරලා ටෙන්ෂන් එකේ තියාගෙන ඉන්නේ ඉතින් ඒකෙදී විවේකයේ කියන එක මේ society එකට සම්නිකර anti social සම්පූර්ණ ඒක මම අපි ඒපාර ඉතිරි අපි කරන වැඩේ කරන විදිහේ ඒක කියන්නේ අර කරන මහන්සිය කියන ඒ මහන්සිය කියන වෙනම හිතේ ඇති වෙන ටෙන්ෂන් එක නැති වෙනම එකක් හම්බුනේ ඒ තුමන් මොහොතේ ඇලිවලට විතරක් ඉතින් අනාගතේ ඉඳලා කරන කිව්වා නිසා නැතිද ඒ කියන්නේ මේක කරන කරොත් අපිට කොච්චර වැඩ කරලා කරේ ඒ ටෙන්ෂන් ඉතින් යන්තමකට කරගෙන යන්න පුළුවන් කියලා හිතනවා මම එක්ස්පීරියන්ස් කරන්නේ. ඒක ජෙනරල් ට්‍රෙන්ඩ් එකේ ඉන්නේ ඇක්ටිව් ලයිෆ් එක ඒ කියන්නේ කාර්ය බහුල බව වැඩි කරන්නද මේ තමයි අපේ ටෙන්ෂන් එක නැති එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒකට කියන්නේ වචනේ සිංහල වචනේ විස්්‍රාම වෙනවා. කරන කරනදී එතන එතන විස්්‍රාම වෙනවා. 55 විස්්‍රාම ගන්න එක නෙවෙයි මේ කියන්නේ. කරන වැඩේ ෆුල් රිලැක්ස් එක කරනවා. ඒකේ පොඩ්ඩක් මේක සෙල්ලම් බඩුවත් එක කරන සෙල්ලම. අම්මා තමගේ පළවෙනි කුරුසුලේ පුතත් එක්ක කරන සෙල්ලම. කවදාකවත් ටයරින් නැහැ. කද කියන්නේ ඌරතලේ කියලා. හුරතල් කර කර ඉන්නකොට වැඩ වැඩි කරගන්න ට්‍රෙන්ඩ් එකක් දෙන්නේ නැත්නම් තියෙන වැඩ අඩු කරගන්න ට්‍රෙන්ඩ් එකක් දෙන්නේ. වැඩ අඩු වෙනවා ඒ අඩු වෙනවා කියන්නේ අපි දැන් මේ හොඳට සම්බන්ධලා තමයි අනිත් ඒක. එතකොට මේ වැඩේ මේ වැඩේ කරනවා කියලා සිතිවිල්ලක් නැතිව සිද්ධෙන්නේ මෙතන කරනවා කියලා ඉතිහාසෙට ගියා. ඒක ඇත්තට වැඩේ කරනවා. එහෙම මට දැනගන්න ඕනේ කියන ට්‍රස් එකක් වගේ එහෙම එකක් නැහැ. මේක එකම කොයින් එක දෙපැත්ත. one thing at a time and that done well කරන මිනිස්සයා අදින් කරන වැඩේ හරියට කෙරේ. ඌට අනුගමනසු දඟලන දඟලන දඟලන්න ඕන කම නැහැ. වැඩ 10ක් 15ක් කොහේ දාන්න මම අයියා මම අක්කා කියන රටනට වැඩිය. අපි ඔක්කොම ඩිවිෂන් ඔෆ් ලේබර් මගේ කොටස මම ගත්තා. මගේ මට මේක තියෙන මම ඒක කෙරුවා. එමන්ච වැඩේ ඉවර කරන්නේ එක්සෝස්ට් වෙලා නෙවෙයි. වැඩෙන් සන්තෝෂය ඊගාට වැඩක් නාවයි කියලා ප්‍රශ්නකුත් නෑ වැඩක් ආවත් කරන්නේ දඬුවමක් විදියට නෙවෙයි. ඒසර ජෙනරලි ඒ මානසික යුටිලිටි වැලියු එකට තමයි යන්නේ. ලක්ෂණයකට යන්නේ නැහැ එතන. කොන්සියුමරයිසේෂන් වලට යන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ වැඩේ කිරීමේ ජොබ් සැටිස්ෆැක්ෂන් එක මිස රිසල්ට් එක නෙවෙයි අපි හොයන්නේ. do it for the sake of doing. අම්මලා මගේ කුරුඳුලේ කොල්ලෙත් එක දෙල්ලම් කරනකොට පොඩිනකොට හැම දෙල්ලම් බඩුවක් හම්බුනාට පස්සේ ඊළඟ ඒක ඇත්තෝ වෙනෙච්චරයි. ඉතින් ඒ තරම් මේ අඩු වස්තු ප්‍රමාණයකින් නැත්නම් කියන්නේ යුටිලිටි වැලියු එකෙන් මෙච්චර සන්තෝෂයක් ගන්න පුළුවන්කම තියෙද්දි මේ පොලිටිකල් සිස්ටම් එක කොහටද ගෙනියන්නේ අපි? මේ ඉකොනොමික් සිස්ටම් එක කොහටද ගෙනියන්නේ එක්ස්ප්ලොයිටේෂන් වලට? පුදුමාතර වස්තු රැස් කරනවා. ඒකට පොඩි පෙන්නන ප්‍රොටෙස්ටන්ට් වෙන්න කල්ලම ගෙදිට වැඩිය මට වැඩි කියලා මොකද්ද? පෙන්නිලා පෙන්නට කන්සියුමර් බඩු ගතට පාවිච්චි කරන්න වෙලාවකුත් නැහැ. તો එහෙන් નાස්ති වෙනවා. ඉතින් බුදුරජාණන් සඳහන් කරන්නේ සන්තුෂ්ඨ හොතේ ඊතර ඊතර චීවරේන. ඊතර ඊතර චීවර සන්තුෂ්ඨියච වන්නවා. ඒක ලැබිච්ච චීවරේ සතුටු වෙනවා. ලැබිච්ච ජීවිතේ සත්‍යwidetilde ගුණ ප්‍රකාශ කරනවා. ජීවුරු කොට කොට ගහන්නේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ලැබුණ යම් පින්නපාතකින් සතුට වෙනවා. ලැබෙන පින්නපාත සත්‍යwidetilde ගුණ ප්‍රකාශ කරනවා. ඒක කරන්න කරන්න ඕනේ නෑනේ ආර්ථික මේක මෙතන ඉකොනොමි එක තියෙනවා. පොලිටිකල් සිස්ටම් එක තියෙනවා. සෝෂල් සිස්ටම් එක තියෙනවා. යුටිලිටි වැලියු තියෙනවා. පරිසරයේ තියෙන තන්නිකර ප්‍රේමේ පේනවා. එසේ ජීවත් වෙනවා. he is not trying to live he is living ඉතින් මෙතෙල්ල මෙතෙන් යන ගමන සංසාරේ විඩෝපු එකකට විතරයි තේරෙන්නේ වටනවා තාම සංසාරේ කක්ක ආය අනික් කරාට තාම හිතනව නෑනේ ඒ තව භාවනා කරන තව වයසමදි කියලා හිතනවා අයිසර කියන් භාවනා කරලා තාදියක් පෙන් කෙලලා කාපේ කාට වයස ප්‍රශ්නයක් නැහැ. ਉਹ තේරෙනවා වදන තාක් වදන්නේ දුක. මරණ තාක් මරණ දුක. ඒ නිසා ගොඩක් වදාගෙන ගොඩක් වඳ විඳිනවට වැඩිය පැමිණි දුක් පැනිලායි කියලා. අපේ සිංහලයේ කියමනක් තියෙනවා. වෙත පැමිණි එක. ඉල්ලලා කප්පේක නෙවෙයි. පැනලා දෙනවා කියලා යුනිවර්සිටි කියන්නේ. පැනලා දෙන්න යන්නේ වෙත පැමිණිකට ගන්න ගියා මේක පර්ෆෙක්ට් කම්බිනේෂන් එකකදී. පර්ෆෙක්ට් කම්බිනේෂන් එකකදී. අනිත් එක බලන්න වෙත පැමිණිකට ඕන තරම් හද ගන්න පුළුවන්. අපි ළඟ තියෙන කැපැසිටි දෙක ඕන තරම්. වෙත පැමිණික ප්‍රතික්ෂේප කරන්න එපා. නොපද්දයකට පතන්නත් එපා. ඒකත් බොහොම ලස්සනයි මේ රජුරොත් එකයි ඒකට රට හැසියත් එකයි. දොස්තරත් එකයි ඒකට දෙදත් එකයි. ඔක්කොම එක තලයකට එන්නේ. ඉතින්ගේ සෝෂල් ඉම්පැක්ට් එකක් තියෙනවා, එතිකල් ඉම්පැක්ට් එකක් තියෙනවා. තමනුත් අවස්ථානෝචිතය කියන්නේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිසක් අදයක් ඉන්නේ ආහාර කොට ගසා ගන්නේ නැහැ. ඉතින් ගියාට පස්සේ තේරෙනවා නිකන් all life is a show. full aesthetic. ඒක නිකන් මේ ලස්සන කාව්‍යයක් වගේ. එක්ක දුකරණ්ඩා යනම්මනම් ගිය ගමන් පුදුමාකාර ටෙන්ෂන් එකක් පුදුමාකාර ඒක ජස්ටිෆයි කරන්නත් බෑ. ඒක පචයක් වහන්න පස්සේ ලක්ෂයක් කියන්නේ. අරක මොකොත් නැහැ තියෙන එක එක්ස්පෝස් ෆුලි ඕපන් එනිකමට හිතන්න වික්ෂ ජීවිතයක ඉන්න ගම ඔක්කොමලා දික්ෂනා කරලා දෙන්නේ ඔයගොල්ලෝ ඊර්ෂ්‍යා කරන මම කිව්වල කරන්න දෙයක් නැහැ මට කියන්න වෙනවා ඔක්කොම කවුරුට පූජා කරපු එකක් තියෙනවා සිවුර පූජා කරපු එකක් පින්න පාසික පූජා කරපු එකක් සීනාසනේ පූජා කරපු එකක් බෙහෙත් පිළිකර පූජා කරපු එකක් ඉතින් මේ හිඟන්නට වෙච්ච දේ පිළිබඳ නම්බුවක් වෙන්න දෙයක් නැහැ නේ බුරියානි හම්බුණත් එකයි පාත්‍රය දෙක තෝත එකක් හම්බුණත් ලැබිච්ච දේ කාලා ජීවත් වෙන්න ගියාම ඒ දීති මහාන ජීවිතයද මොකද කරන්නේ කියලා බලන්නකො ඒක ඔයගලන්ට අදාළ නැහැ ඔයගොල්ලෝ දන්නවා ඒක ඉතින් කොහෙද ගියෝ ගැන යමක් අපි බලාපොරොත්තු වෙන්නේ මෙච්චර ලස්සන බුදුහාරෝ සිස්ටම් එකක් හදලා දීලා තියෙද්දි පැවිද්දම වශයෙන් මොකද්ද කරන්නේ කියලා බලන්න ඉතින් ගිහියෝ ඒ මන්දිරට තමයි දරුවෝ ගැන කල්පනා කරනවා රට ජාති ආගමන කල්පනා කරනවා ඒගොල්ලෝ පටව ගන්න ඇසියු කරනවා බර ගන්න කරගෙන අදපන් වෛරෝ බර භාගේ යනකින් කරහම යනකම් අදින ඒකල අල්ලපු ගෙදර මිනිහට කරනවා මට ඉතින් ජාතික්යක් කොහොමලක් නැහැ වරක කරගහතියෝ කියන මට නෑ ඔබට පිටම බඩවා උඹ උඹ මොනගම් බඩවා මොකක්ද ඇල්ලන්නේ කියලා වැඩේ ඔය දෙකෙන්ද බුදුහමර ඉන්නවා කියලා කාටවත් හිතෙන්නේ බුදුසසුනේක දර්ශනය තමයි මේ වගේ ලස්සන කාව්‍යයක් තියෙන්නේ. පැමිණි දුක් පැනිරහයි. පිට පැමිණි දෙයට එන්නේ මම ඒකට සුදුසු නිසා මට ඒක අප කැප නිසා. ඒ දේ කරන එකයි තියෙන්නේ. ඊට වැඩි මොනම ගලස්මක්වත් මම කරලා නැහැ. මේ ප්‍රශ්නේ එකට යොමු කරන්නේ අපි රහණිගේ දුරට ගියා නමුත් මේ මේ වගේ පුංචි පුංචි දේවල් වලින් භාවනා ජීවිතය අනන්තවත් අපට විශාල දේශපාලන දර්ශනයක විශාල ආර්ථික සමතලතාවයක විශාල සමාජ සමතලතාවයකට පොඩි ඉඟියක් දෙනවා හැම වෙලාවෙම ඉඟියක් දෙනවා ඒකත් කිට්ටු කරගත්තොත් තමන්ගේ ආජීවය වෙනස් වෙනවා ඉදින්දා ජීවිත වැඩවල භාවනා පරියන්කේදී භාවනා මධ්‍යස්ථාන කරන්නේ නෙවෙයි ඉදින්දා වැඩවල තමයි තේරුම් පටන් ගන්නවා යුටිලිටි වැලිය විතරයි no luxuries, no consumerization. ප්‍රයෝජනේ සරකලා පාවිච්චි කරන්න පටන් අරගත්තොත් කුරුල්ල කවදාකවත් රස කරන්නේ නැහැ. අපි දන්නේ කුරුළු ජීවිතය කියලා. Most Venerable Bhante, we have learned about the four elements and how we should uh, try to experience it in our meditation. Could you please explain how we can apply this in our daily life in the quest for the higher self? Thank you. As far as the four elements are concerned, whether you are a yogi or day-to-day -day life, it don't care. Four elements are four elements. You are the person looking and trying to look at the four elements as a yogi with the white cloth and eight precepts, and back at home as a person with the consumerizing. But when you look at the four elements, four elements are the four elements. But now you are going to apply household life to the four elements and the yogic life into the four elements. Four elements don't care about your foolishness. Four elements are four elements. No difference. Wherever you may go there, the cohesive nature of the water, water element is that. Whether you look at as a lay person or monk or arahant or Buddha or um, uh, Puthujana, we don't care. well, it has no uh, hinting element. There is no any connotative meaning. It is expressed by itself, fully expressed by itself. And wherever you recognize it, that nature is maintaining. That is what dhammata. Utu, utu dhammata. That is it. There is no uh, lay attitude or lay outlook or meditative outlook, four elements are four elements. that is why it is a universal language. If you are Buddhist or non-Buddhist, practitioner or unpractitioner, enlightened or unenlightened, four elements are four elements. So don't try to put four elements into a cage and put labels. It can't. Four elements can't hold. It can't contain into a container. Uh, you can't frame it. It is working in a full uh, panoramic stage. Four elements means physicality. Four elements is explained in the physicality, concrete side of the this thing. Mind is only the chetasika, mental factors. So these are these are two things. They are work harnessing hand, uh, hand in hand. But as far as the four elements are concerned, that is physicality. There's a concrete site that has the shape, that has the manner, kind of The Mind have no time, no space. Huh? So that's uh, that, who is asking this question? Mind is asking this question. No, I mean, mind that you don't create the body after learn, getting learned, no more creating the body. But what will happen with mind? No, who, who told you that mind is not creating a body after Nirvana? So we are not coming to body again? No, even after the enlightenment, you can entertain your body, no problem. that means after the parinirvana. So then the question is, when the river is emptied into this uh, uh, ocean, what will happen to the particular name of the river? Oceanic. What happened to the identity of the river? Oceanic. Sililari. So that, so that you can create anything, anything is leading to frustration. So first become enlightened and then think about, then easy. Our crazy mind won't give any split second, it is always creating something. Each and everything ending up with frustration. So why should we promote that? Since we are unqualified. Unqualified mind is the only mind asking questions. So one day the uh, one person has asked Ajahn Brahm, Bhante, how can you recognize an arahant? He will never ask questions. <laughs> very easy to <laughs> very easy to recognize. Our mind is always in the vacuum, in So we think other person knows by asking question, I can get that knowledge. Never. Mind means a question. Mind means a friction. Mind means is eccentric. Any will is evil. Universal. But meeting holy mind, meeting the, the wholesome will, they are just mere coining of words. Wherever maybe the mind is creating friction, suffering. So mind is not, never happy to see the cessation of mind. If it is so, it is not a mind. So it's paradoxical. You can't uh, solve the question of the mind by analogy, only by observing. How it is creating one question after the question, one problem after the one problem, one friction after the one friction. It's a chain work. That's called suffering. That's called friction. That's called tension. ස්වාමීන් වහන්සේ සංයුක්ත නිකායේ ආනාපානසත් සංයුත්තේ ඉච්ඡානංග සූත්‍රයේදී ආනාපානසත් සමාධිය අරිය විහාර ලෙස බ්‍රහ්ම විහාර ලෙස තථාගත විහාර ලෙස දක්වා ඇත. කර්මාවෙන් පැහැදිලි කරගෙන මම ඉල්ලා සිටිනවා. ඒක ඇත්තටම යම් කෙනෙක් ආර්ය භෝහාරය දන්නවා නම් මේක ආර්ය විහාරය කතා කරන්නේ ආර්ය වෝහාර කියලා එකක් තියෙනවා ආර්ය වෝහාර කියලා කියන්නේ මේ දී ඇති තන සතුට වෙන එක ආර්ය විහාර කියලා කියන්නේ මොනම භෞතික වස්තුකත් ප්‍රයෝජන නොලබා වර්තමානයේ පූර්ණත්වයටපත් වෙන එක නැත්නම් වර්තමානයේ පිළිච්ච ගතියටපත් වර්තමානයේ තියෙන සන්තුෂ්ටිකර තත්ත්වය ඥානපාන සතියට ගියාට පස්සේ ආනාපාන සතිය අපි කොටු වෙච්ච ගමන් ආනාපාන සතියට ගිය ගමන් අපි රූප සද්ද ගන්ධ රස වලින් විවේක වෙනවා. ඇකන දිවනාශය විශ්‍රාම වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආනාපානේ සංසිඳුණාට පස්සේ අපි කිසියම් ආමිෂයකින් තොරව කිසියම් ඉන්ද්‍රිය ධර්මයකින් තොරව සමතුලිතතාවයකට එනවා. ඒක මිනිස්සෙකුට කැප නැති තරම්. අනුසත්ත්ව ඉක්මවපු තරම් අමානුෂී කියන වචනේ බුදුහාම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට විතරයි දෙන්නේ යන්න පුළුවන්. තින්දෙනෙකුට යන්න බෑ. වෙන සතෙකුට යන්න බෑ. ඉතින් මනුස්සයත් මේ කාමයට පහඳින ගතිය නිසා කාමයට කවුරුන් නිසා එතෙන් යන්නේ නැහැ. එයාට මේ GestureDetector වැඩි කර ගන්න වෙලාවක් නෑ. ඉතින් ඒකට උත්තර බව පෙන්වන්න ආර්ය වහාර ප්‍රඥා විහාර කියන නමක් උදාහර පෙන්ලා දීලා තියෙනවා. කාමය ගැන කාම ගුණ ගැන තැකීමක් තියෙන මිනිසෙකුට ඒක අකපයි. ඒ භූමියට යන්න බෑ. මොනම හරි චිත්තක්ෂණයකට එතන ගියයි කියලා කියන්නේ කාමයන්ගෙන් සහ කාම සංඥාගෙන් සම්පූර්ණයෙන් තොරයි. ඒ විතරක් නෙමෙයි රූපෙනුත් තොරයි. මේක తాවකාලිකයි. නමුත් අත්විඳියක අත්දැකීමක්. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගියොත් ඒකට යන්න පුළුවන්. එතෙන් යන්නේ නැතුව ඒක නිකන් හරියට ස්විමින් බෝඩ් එකේ, ස්විමින් pool එකේ, ඩයිවිං බෝඩ් එකේ කෙලවනවා. එතෙන්ල පැනලා තමයි pool එකට පයින්නේ. ඉතින් තමයි සමසෝල්ටයක් ගන්න. මෙතෙන් යන්නේ නැතුව යා පැත්තට ගහන්න බෑ. ඒ නිසා එහා පැත්තට දාන්න විදිහට ලෝකෝත්තරයන් විසල මෙතෙන්ද කියලා දකින්න ඕන අපි මේ මෙතෙක්ල් හම්බ කරපු හැමදේම ණයක් කැම්බිරිල්ලක් මරණ මොහොතේ ඒකාන්ත මත හරින්න වෙන අතාරනකොට හම්බ කරපු වැඩි කරන්න වැඩි දුකක් කියනවා. ඔත් ඔය කිසියම් දෙයකින් තොරව ආදී වහල් යනවා. එතකොට ආමිෂෙන් තොර එකක් එක නිර්ආමිෂ සුඛයක්. ඒ නිර්ආමිෂ සුඛය තර්කයෙන් ගන්න බෑ ප්‍රතිපදාවෙන් ගන්න දෙන්නේ. ප්‍රතිපදාවෙන් ගත්ත කෙනා තේරෙනවා තමන් ඒ කාමයට කාම ගුණයන්ට මිත්‍යකල් කරපු ගෞරවය පිළිබඳව ප්‍රධාන අභිయోగාත්මක චින්තනයක් එන්න පටන් ගන්නවා මේ නිරාමිෂ සුඛ විදිහට. ඒ විදපු කක්කේ තමයි උදාහරණට ඉස්සරත් ඉඳ ඇති. ඔය එක එක නක්ෂස්තර තර්ක විද්‍යාව, තාරකා විද්‍යාව වගේ දේවල් අල්ලගත්තේ ඒ ගණන් කරලා නෙවෙයි. මනස පිරිසිදු කරලා. ඉතින් එතෙන්ට යන්න පුළුවන්කම තිබුණාට ඒ බව දන්නේ සම්‍යක් දෘෂ්ටිකයි කියලා අපි කියන පිළිසිත විතරයි. ඒක න උත්සාහ කරන්නේ ඒකම තිතාන සුළු පිළිසක් උත්සාහ කරන හරියට හරියන්නේ ඒකට දෙවි පුංචි පිළිසක්. ඒක හරීම අධිරාජ්‍යවාදී ක්‍රමයකට පිටලා තියෙන්නේ. ඒක නිසා බුද්ධ ඥානංශය අපිට ආරාධනා කරනවා දාන්න වචනේ පරිදමාත්‍රයෙන් පුළුවන් උත්සාහය කරලා ඔන්නය රූපක් ගිවන් කරලා ආනපාන ගිවන් කරලා ලබන මේ අපිට කියන්න පුළුවන් අනිංගිය ප්‍රතිබද්ධයි කියලා. එහෙම නැත්නම් නිර්ආමිෂ කියලා. එහෙම නැත්නම් six sense කියලා සමහර වෙස්ටික් එකක් කියනවා. මෙන්න මෙතන ගියොත් තේරෙනවා පුළුවන් නම් මේක දෙවෙනි પરම්පරාවට කියලා දුන්න නැත්නම් අපි ණයයි. අපි දුවා දරුවන්න මේක දෙන්නේ නැතුව මොන සම්පත්තිය දුන්නත් ඒක මේ සාපයක්. ඒක දඩයක්. ඒක ඊර දඬුවමක්. ඉතින් අපි අපි කරබේරන්න කරාරින්න ඒවා දුන්නට මොකද? හැන්ඩල් කරගන්න බැරි මානසිකවට දඟල වල ගලිපිය දුන්නා වගේ. ඒකත් දෙන ගමන් අඩුවන මෙහෙම එකක් පෙන්නනවනේ. මේකක් තියෙනවා ආධ්‍යාත්මයක් කියලා එකක් තියෙනවායි කියලා. ඒක අපේ යුග මෙහෙවරක්. නැවුනත් එහෙම අපි නිමි પરම්පරාවටපත් වෙනවා. අපි ඒක විඳලා අපි ඉවර වෙන්න යනවා. බුදුහාමුදුර ආනන්දයන් කියන ආනන්ද. මේක නිමි પરම්පරාවට වෙන්න දෙන්න එපා. මුළු ජීවිතය ආදර්ශයක් දීලා හෝ ඊගාව කෙනෙකුට මේක පෙන්වලා කියපන්. ඉතින් මේ සංදිස්ථානයක් තියෙන මනසට විතරයි යන්න පුළුවන් වෙන්නේ. මනුස්සයා ඒ තරමටම කාමදාසයි. කාමරාජිනීගේ රාජධානිය බැලමෙන්කම් කරන උදේල හැන්ද වෙනකම්. මරනකොට ඉගෙහිකෝ මැරෙන්නේ. අතෘප්තිකරව මැරෙන්නේ. ඒක නිසා පුළුවන් වෙච්ච ලාග ටිකක් මේකට වෙලාම කරන්නේ. ඉතින් ඒ වගේ වෙනකොට බුදුන්සේ ආර්ය කියන වචනේ පාවිච්චි කරනවා. උත්තම කියන වචනේ පාවිච්චි කරනවා. බ්‍රහ්ම කියන වචනේ පාවිච්චි කරනවා. ඒ විවහාර ඒ ඒ ආසන ඒ ජීවන රටා මුද්‍රණසේ 5 ලක්ෂ 12000 බුදුරු දැකලා එන්න දීලා තියෙන හැම බුදු කෙනෙක්ම ලෝකෙට මතු උනේ මේ අන්ධබාල ජනතාවට ආදර්ශයක් වෙන්නන්න මේ කොහෙද දුවන්නේ ඒවත් ඇකලා පිටිපස්සේ දුවන මෝහ වගේ මේ කැකරෙන වාතයකට වතුර කියලා හිතාගෙන පිටිපස්සේ නෝ කවදාකවත් ඩිස්ටන්ස් එක අඩු කරන්න බෑ කොච්චර දිවත් දුවන්න දුවන්න මෙලිවත් දුවන්න දුවල ගිහලා බැලුවත් එතන වතුර නෙවෙයි තියෙන්නේ කැකරිච්ච වාතයක්. කාමේ කියන්නේ වගේ මේ සූත්‍රයේ විදිහට කියන දෙයක් තියෙනවා. කාමේ කියන්නේ මස් නොබුවක් කියලා. මස් කුලියක් කියලා. යාකෝස මස් කුලියක් කරගත්තම අහසට නගිනවා. නගුවම අහස ඉන්නා තාක් යාකෝස ඇවිල්ලා ඌට කොටනවා අර කතා කරනවා. මේ පොළවේ ඉන්නත් බෑ යාකෝසට මස් කුලියක ගත්ත ගමන්. අහසට නගිනවා. නගු ගමන් හැම පියාකුසෙටම ගොදුරු වෙනවා. අර මරණ භුවි අතාරින්න ඕනේ. නැත්තම් දුකසේ වෙන කෙනෙක් අතරපත් කරන්න ඕනේ. ඒ වගේ තමයි කියන්නේ. අර මහල්ලා සමෝධ කියන එකේ මනුෂයා එනස්ටිමින් වේ. ඉනාකිය මුදල ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සු නැත්තනක ඊටාම ගැඹුරට ගිහලා විශාල මත්ස්‍යෙක් අල්ලගන්න. අල්ලගෙන ඒ මත්ස්‍යයා ඉදී පිටු උනාට පස්සේ ඒහා සමාන විශාල මත්ස්‍යය ඇවිල්ලා මුගියට ගොදුර කනවා. යන්තිමට ඒ ඌ අඬෙන විශාල මිනිමෝර වෙනවනේ ඌට අනිනවා මේ මිනිසයා. තම දක්ෂව අනිනවා. අනවන මොකද අන්තිමට ගොඩ බිමට එනකොට මෙයාගේ ඔරුවට වැඩි ලොකු මංචියගේ ඇට රැකිල්ල විතරක් ඉතුරුලා තියෙනවා. අනිත ඔක්කොම කාලා. ඊස් ගානක් මොහොතේ ඉඳලා ඉන්නේ. උඩ ජොලියක් කරනවා. මස්තර වැඩ සැකිල්ලක් හරි ගෙනානේ ලොකු එකක් කරනවා. මහලා සාමෝද කියනකොට නැස්ටමින්ගේගේ the old man and the sea ඒක පෙන්න මාළුවේ කල්ලගත්ත පස්සේ අනික් මුඳේ ඉන්න එක ඒ මාළුවන උතුම ඉවක් තියෙනවා කුණක් තියෙනවා කියලා මුඳේ. උන්ගේකට ගහන. ඒසා කාමයේ හම්බ කරපු යන මනුස්සයනම හැම වෙලාවෙම බයක් එනවා කවුරු හරි මේ කඩවලා ගන්න. මේක තියෙනකන් ගිනි උලක් අතේ තියාගෙන ඉන්නකොට පිච්චෙනවා. මේ මගුල වෙලා තියෙන්නේ ඒක නැතුවද? දා. කෑනම ඉඳුම් හිටුම් මේ අඳු අවශ්‍යයිනේ. නේද කියන්නේ මේ බේසික් නීඩ්ස් වලින් අතර වෙන්නේ නැතු ඔබ එහට ගිය ගමන් ඔබ චැලෙන්ජ් එකක් තමයි ක්‍රියේට් කරගන්නේ. ඉතින් ඒ මනසට ওই කියන ආර්ය විවහාර ඒ ඒ මට්ටම පැනපු ගමන් හම්බ කරන්නෙම ඊර්ෂ්‍යාවක්. බයක්. අනස්ත අනිශ්චිතතාවයක්. ඉතින් මනස නිදාගන්නේ දත් පිටි කකා තමයි රැයිතිස්. එයාට ওই කියන ආර්ය විවහාර ලැබෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට එහා පැත්තක් ගැන මේ ලෝකෝත්තර පැත්තක් ගැන හිතන්න හම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක මේ ඩයිව් බෝඩ් එකේ කෙනවර වගේ. මෙතෙන්ද ගිහිල්ලා තමයි පිනමක් ගාලා පයින් දෙන නිසා මේක පුරුදු කරනකට කියනමයි සාමාන්‍ය භාවනාව කියලා ලෝකේ හඳුනන්නේ. නමුත් මෙහා පැත්ත තමයි බුද්ධ ඥානසේ වෙන්නේ. මොකද ඔය ඕකම නන්නේ. ඔය කිට්ට තන ඥානසේ පහළ වෙන්නේ ඉස්සරහ ඒ සමත භාවනාවට ගිහිල්ලා තිබුණා කියන එකයි පොතේ සඳහන් වෙන්නේ. නමුත් බෞද්ධයාට කියනවා මේක පුරුදු කරපන්. පුරුදු කරලා මෙතන ඉඳලා බලපන් මේක කොච්චර පිරිච්ච ගතියක් තියෙනවද කියලා. අපි හම්බ කරගෙන කනවට වැඩිය මේක කොච්චර පිරිච්ච ගතියක් තියෙනවද කියලා පෙන්නන්න ඒකට යන්නේ නැතුව වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. ඒ වගේම උත්සාහ කරන හැම කෙනාටම ඉතින් යන්නත් බෑ. ප්‍රතිපදාවෙන් විතරයි යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආනාපානය කියන්නේ බුදුන්සේ විතර අගය කරන්නේ ආනාපානෙ උප්පත්තියේම ස්වභාවයෙන් හම්බෙන එකක්. ඒක සඳහා තැන් තැන් වල කර්මතාන වාරේ යන්න ඕනේ. ජීවිතේ හැම වෙලාවෙම හුස්ම ගන්නවනේ. ඒකම අරමුණු කරන්න කියන්නේ. ඒකට ස්වභාවිකයි. අවසාන ප්‍රශ්නේ ලිඛිත ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේ සාකච්ඡා වුණා ප්‍රාග් බෞද්ධ යුගයේ ශ්‍රාවකයා ශ්‍රමණයා සිටි බව. සුද්ධෝදන රජතුමා කොමන ආගමක් අධිවිද යන්න දැනගන්න කැමතියි. ශ්‍රාවකයා කියලා කියන්නේ අන්‍ය අතීත ඒ කියන්නේ අනුස්සව කියන එක තිබිලා තියෙනවා. බුදුරජාණන්සේ පහළ වෙනකොට Hindu දැන් කියන බ්‍රාහ්මණ කල්චර් එකේ પરම්පරා හතකින් ආපු දැනුම තිබිලා තියෙනවා. ඊටසේ වාමදේව කස්සප ආදී කියන නම් කියලා අහනවා බවුණන්ගේ. මේ හත් දෙනානේ බල කතා කරන්නේ කියලා හත් දෙනාගේ නම් සඳහන් කරලා තියෙනවා. එතකොට ඇත්තටම ආගමක් සංවිධානය වෙලා තිබිලා නැහැ බුදුරජාණන්සේ පහළ වෙනකොට. එක එකන එකන දැනුම් ඇවිල්ලා තියෙන මේ කට කතාව. එහෙම නැත්නම් මේ ස්ටෝරි ටෙලිං කියන ක්‍රමයේ හැටියට. දැනන්සේ ලෝකේ පහළ වෙනකන් භාෂාවක් සංවිධානය වෙලා තිබුණේ නැහැ. දැනන්සේ පාලකේ පහළ වෙනකන් දේශපාලන ක්‍රමය සංවිධානය වෙලා තිබුණේ නැහැ. මුළු ලෝකෙටම භාෂාව දේශපාලන ක්‍රම දැනුම සංවිධානය කිරීමේ ඒ පිටකොන්දාය බුදුහාමරන් පස්සේ. නිසා දැනන තියෙන Hindu ආගම ඒ නැත්නම් දැනට තියෙන අපි කියනවානේ බුද්ධ ආගමේ කර්මසා කර්මඵලය සමත භාවනා ගත්තේ Hindu ආගමෙන් කියලානේ අපිට අපිට පොතේ උගන්වන්නේ. ඒ ඩේවිඩ් බෝෂ් නැත්නම් දේවින්දර් බෝෂ් කියනවාසේ BPSC එකේ පබ්ලිෂ් කරලා තියෙනවා Hinduism, Buddhism and Brahmanism කියලා පොතක්. Brahmanism, Hinduism, Buddhism and Hinduism කියලා එකේ පෙන්නනවා හැම Hindu පොතක්ම ලියලා තියෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 600කට පස්සේ. උදාහරණයක් දීපු ග්‍රැමර් එකෙන් තමයි ලියලා තියෙන්නේ. බුදුන්සේකපු සංවිධානය තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා ඊට ඉස්සෙල්ලා තිබුණ දැනුම කිසිම පිටකොන්දක් තිබිලා නැහැ. ඒ නිසා අපි කියනවා නම් මේ Hindu ආගමේ බුදුන්වහන්සේ ගත්තේ කියලා කොයි Hindu පොතේද කියලා අහලා තියෙනවා කර්මේ සාකර්ම ඵලෙ විචාර කරන්නේ. ඒ තරම් බෞද්ධයා පවා මේ විවේකානන්ද කියන පීඨා දීපු ලණුව කාලා ජීවත් එයා තමයි කිව්වේ මේ ඔක්කොම බුදුජානනාංශය ගත්තේ දේශපාලන පාර්ලිමේන්තුවේ කතා කරා අනගාරික ධර්මපාලතුමත් ඒක බුදුහමගෙන හරියට වර්ණනා කරා. වර්ණනා කළා යා කිව්වා බුද්ධ ඥානසේ ගත්තේ අපෙන් කියලා. මේ මිනිසයාත් ඉන්දියාවේ මිනිසෙක්. එයා ලියලා තියෙනවා ඉතිහාස අනුව බලන්නේ කියලා. ඒක කාලේ දැනුම තිබිලා තියෙනවා. දැන් මේ ඉන්න කෙනෙක් මේ ඉන්න කාටවත් මම මේ මම වගේ කෙනෙක් කියලා දෙන එකක්වත් නොදන්න දේවල් නෙවෙයි. නොදන්න දේවල් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ ඕගොල්ලෝ දන්නේ නැහැ. නමුත් මේක පෙළ ගැස ගන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. පෙළ ගැස ගන්න දන්නේ නැහැ මේකෙන් මේකට මේකෙන් යන චේන් ඇක්ෂන් එක දන්නේ නැති නිසා. හැමතැනම විසිරලා තියෙන්නේ. සාමාන්‍ය නිගණ්ඨනාසකින්ද ඒ ඉබලෝයේ තෝරේ ඒගොල්ලෝ දෙවිස්සම් ක්‍රමයන් තිබුණේ නැද්ද ආගම නිගණ්ඨනාත පුත්‍ර ගැන බුද්ධ ආගමේ පොත්වල තරම්වත් ඒගොල්ලන්ගේ ජාතක ඉතුරුලා. තාම තියෙන ඒගොල්ලන්ගේ නීලාම්බර සේතම්බර ජාතක පොත්. ඒවන් මේ සුතන් කියලා මම පටන් ගන්නවා. මාගදී භාෂාවෙන් වැදින තියෙන. තාම උපසම්පදා තියෙනවා. අත ඒගොල්ල කෝට් කරන්නේ අපේ බුද්ධ ආගමේ තියෙන බුද්ධ ඥානසේ නිගණ්ඨනාත මුත්තත් එක්ක හම්බෙච්ච එකයි තියෙන විස්තර. එච්චර පිසුදු ඒ වගේවත් නැහැ. නැන්සේ කියලා තියෙනවා මේ ආගම නිගණ්ඨනාතේ පුත්‍රගේ හැමාරෙන් පස්සේ දෙගොල්ලක් එකතු වෙලා ඒක ගහගන්නවා ඊට පස්සේ කිවරනවා. බුදුන්වහන්සේගේ බුදුන්වහන්සේ මේ ව්‍යාකරණයට කරු කරන එකක් නෙමෙයි. නමුත් මුළු මානවයටම බයලජ්‍ය දෙක පුරුදු කරා, ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කරා, සීලයක් පුරුදු කරා, විවහාරයක් පුරුදු කරා, භාෂාවක් දුන්නා, ඉතිහාසයක් ඉතුරු කරා. ඊට පස්සේ තමයි ඔක්කොම ආගම් පටන් ගත්තේ. ඉතින් අපිට අර කොහොමඩක්වත් මුල්ලිවට වැඩිය පස්සේ කරන සංස්කරණ ලස්සන. දැන් පරණ කාර් වලට වඩා අලුත් මොඩල්ස් කොහොමඩක් හිට කරනවනේ. පරණ කාලේ ඕල් ක්‍රොක්ස් වලටනේ. බුදුහමෝ තෝල් ක්‍රොක්ස් තමයි. ඒක පරණ මොඩල් එකක්. ප්‍රතිසංසය පටන් ගන්න තිබුණා. ඒ නිසා ඒක ඉස්සල්ලාම තුන්වසේ හතර වෙනි මිටි දක්නකොට දෙදෙක් මාළෙක් පණකට පැවිද්දෙක් දැකලා තියෙනවා. බෞද්ධයෝ නෙවෙයි ඒ මිනිස්සු එදා පැවිදිච්ච බ්‍රාහ්මණයන්ගේ කැත දේශපාලන ක්‍රමයට රෙබෙලියන්ස්ලා. පාරට බහපු මිනිස්සු. හැබැයි ඒගොල්ලන්ට මේ ශාස්ත්‍රවරයෙක් වෙලවතක් ලයිනේජ් එකක් තිබිලා නැහැ. ඒගොල්ලෝ ඉබිච්ච සමාජ ක්‍රමයට විරුද්ධව ජීවත් වෙනවා කියන්නේ. මුද්‍රණය පේන දොන මේ සමාජයේ තියෙන මේ මිනිසුන්ගේ තියෙන අමනකම් ගියා බලනකොට ඒක හොඳයි. ගිහිගේ අතල්ලා යනකොට අතල්ලා ගියේ රජගේ අතල්ලා ගියේ. ඒ කියන්නේ මේ සංවිධාන සමා සමිතිය කියලා කියන්නේ ශිෂ්ට සමාජය කියලා කියන්නේ තන්නේ කරම ආරපාක්ෂය. මේක ඉඳගෙන කවදාකවත් මේ සමාජයේ ඉන්න කාටවත් දෙන්නේ අර කමරාල දිවි රෝගී කතාව දන්නේ නැහැ. ඒනේ හැමදාම බලනකොට තියෙනවලු වංගෙඩි ලකුණු. කමරාජ පස්සේ කමරාල කමීම තියෙන වංගෙඩි බැඳලා තියෙනවා. වංගෙඩි බැඳලා තාම වංගෙඩි ලකුණු තියෙනවා. පස්සේ ගිහලා බලනකොට අම්මට උරු වංගෙඩි අතන් කකුල් තියෙන ඇටෙක් ඇවිල්ලා. අපිම ලස්සනලු සුදුම සුදු පාටයිලු මේක අර කඩාගෙන තියෙන තේරම කනවා. කමරාල එමෙහෙට පිටිපස්සෙන් ගිහලා පලිගෙල්ලිච්ච ගමන් මෙයා බොක්කාර දිවි දෝපියා. කමරාලට ගම වගේ මතක් වෙලා ආපහු ගෙදර ආවා. ඉතින් කියලා කොහොමද ඔබ දන්නේ නැහැ වැඩක් වුණා නෙමෙයි වම් වීඩියෝ එකෙන් නේද වැඩි වෙන්නේ. මෙහෙම ඇතෙක් වෙනවා. ඒක තමයි මේක කන්නේ. ඌ කන්නේ හොත්තම කදාගෙට සරුතන් ඉඳලා ඊට පස්සේ ළමනේ ඔයා යනවා නම් මටත් බලන්න යන්න. එහෙම බෑ යෝති ඒක එමීර ගිහිල්ලා එල්ලෙන්න ඕන වලිගේ අනේ මට නම් ඕනෙමයි කියලා ඉතින් දවස පුරාට කාමාගෙන් බේරවක් නැහැ. ඊට පස්සේ බලන ආහාර ගන්න මම යනවා වරේ. මම වාගේ අල්ලපු ගෙදෙට්ට ගිහිල්ලා පිළිගුණා දන්නේ නැහැ. ගවාදේ අමත ඊර අතික් දකලා දින වලිගෙන්නවා දිවිනෝගේ ගියලු අයියෝ මෙයා එනම් මරත් වෙන්නේ නැහැ බෑ බෑ බෑ මට විතරයි chance එකක් තියෙන දෙන ඊට පස්සේ කියනවා එනවා ඔයා විතරක් කියන කාටවත් කියන්නේ නෑ ඒකයි අල්ලපු කෙස ගන්නත් කියනවා මේ හැන්දෑව වෙනකොට ගමරාන ඔරෙන්ගේ ලෙල්ලෙනත් එක මුළු ගමම ඇවිල්ලා එල්ලුණා දැන් ඇට යනවා උඩට යනවා පිටිපස්සේ කරෝ ගමමාර්තු ඊයේ යනකොට මේ දිවිලු අම්මෝ රත්තරන් මිචු මිනි කොට ඔඩවල් තින්ද ඒව මනින බුසලේ සයිස් එක කොච්චරද කියලා. මේන මෙච්චරයි කියනකොට ඔක්කොම හේනි. සමාජයත් එක්ක මොන මගුලක්වත් කරන්නේ. තනියම ගියනම් දිවි ලෝක යනවා කියන එක නිකන් ෆ්‍රී ගිෆ්ට් එකක්. කිව්වොත් වයිස්ටි කරයි. කියන්නේ වෙන කවුරු කවුරක්වත් වයිස්ටි කියන තේරුව වැඩකොත් නැහැ විදින සැපයක්. නෑ උඹ දෙනෙක් ඒ සැප ගැන ආඩම්බර දෙන්නේ වයිස්ටි කියන එකනේ. වෙන මොකද්ද පවුල් කරනවා කියන්නේ වෙන මොකද්ද ඒ නිසා මේ සමාජයත් එක්ක කරන මොන වැඩකදී හරි අපි මේ මේ සමාජයේ 10 10 දරන කටයුතු කරන්න හදනවා කියලා කියන්නේ තන්නේ කරම දේව යම දූතයෝ බුදුරජාණන් කියලා කියනවා තුස්සීලෝයි බහුජනෝ බොහෝ ජනතාව දුස්සීලයි ආන්නාගෝ සංගාමේ ශාපාතෝ වත්සංගරං අතිවාක්‍යන්තිති කිසං දුස්සීලෝයි බහුජනේ මොන යුද්ධටම නැති කුසේ දුන්නේ විහිදීන ඊතල කාගෙන ඉන්නවා මේ මිනිසු කියන වචන කාගෙන ඉන්නවා ඒ බොහෝ දෙනෙක් දුස්සීලයි එනම් මේ ජනප්‍රිය වෙනවයි කියලා කියන්නේ මිහි පිට අපාය අන්තිම බයයි ඒකට එකම උත්තරේ තමයි සත්‍යය දෙන්නේ මම දැන් මෙතන කියන්නේ ඒක අපිට පේන්නේ පාළුවක් තනිවීමක් කොටුවීමක් අනික් කටි ආදාහයේ අයින් වීමක්. වැහින් තල්ලු වීමක්. ඉතින් ඒකකොට කොච්චර මහන්සි වුණත් භාවනා කරන්නේ ප්‍රතිඵලයට වෛර කරනවා. මොකද ප්‍රතිඵලය අපිට පේන්නේ තනි වුණා කොටු වුණා. ඉතින් දවස් පුරාම කරන සාකච්ඡාවේ ඕක තමයි තේමාව. ප්‍රතිඵල නැති නෑ. මේ හැම කෙනෙකුටම භාවනා ප්‍රතිඵල ලැබිලා තියෙනවා. නමුත් ඒකට වෛර කරන එක තමයි මේගොල්ලන්ගේ හොබි එක. භාවනා වෙන්නනවා උඹට ගමනල්ලා වෙන්නනවා. මෝල් ගහ කිරි ගහට මෝල් දාලා ඉන්න දැමලා යනවා වගේ භාවනා ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. මුත් ඒකට කැමති නැහැ. ඒක මොකද තණ්හාමාන දිටි නැති නිසා. ඒක නිසා නීර නීරස විදිය තමයි ඒ. ඉතින් එකම දේ අපිට ඉස්සලා දෙන්නේ බුද්ධහන් කෙරේ සද්ධාවේ. ඒකට ලෑස්තිලා යන්නේ. දැන් දැන් ජීවත් වෙන කල්යාණ මිත්‍රෝ දිහා බලලා යනවා මිසක් අපේ තර්ක මනස නම් පස්සට යන්නේ. ඒක අහන්න දෙයක් නෑ. රැසිලා අදින ජනවරේ ආලු උපයගෙන උඹේ බજારේ කට්ටිය ඒකේ වැරද්ද ඒකේ වැරද්ද උන්ට යාළුවෝ කියපු අපේ මොඩකම උන් නෙමෙයි යාළුවෝ කියන්නේ උන් දමදූතු ඉන්දියානාගේ <laughs> යාළුවෝ කියන්නේ වෙන જાතියකට අපි මෙතෙක් කල් ඒගොල්ලන්ට යාළුවෝ කියන්නේ හිටියා දැන් අඩු ගානේ උන් යාළුවෝ නොවන බව දැන ගැනීම ලොකුම ජයග්‍රහණයක් දීලා මරණ මොහොත වෙනකන් ඉඳී ඉස්සලා කල්‍යාණ මිත්‍රෙක් එකතු වෙනවා මම හිතන්නේ. ඔව් ඒක නේද? ඒකට හේතුව මේ අපේ තියෙන ඇට්‍රැක්ෂන් එක තමයි. අපි ඇට්‍රැක්ට් වෙන්නේ ඒ ඩ්‍රැමැටික් ඒ ගෝසකරන ඒ ඒ කට්ටියට බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙනවා කියන කතාවක් තියෙනවා. ඒකනේ බුදියා ගත්ත එකයි වැරද්ද. අලුත් එක උදේ ගත්තොත් ඒ නිසා කියනවා අලිපන්තික සමාජිකත්වයේ ගන්නට වැඩිය අපි බලුපන්තික රජ වෙන්න කැමති. නිසා අපි යමිතියක් හදාගෙන හරි රජ වෙන්න කැමති. බල්ල නැත්තම් බල්ල වඩාගෙන හරි බලුපන්තික රජ වෙන්න කැමති අලිපන්ති සමාජිකත්වයේ වැඩ නැහැ මේක ඉතින් මම නිකම්ම නිකන් දෙලිවිස්සෙ සමාජික විතරයි. අරගෙම නෙවෙන්නේ මට මුල් ඡායක හම්බ වෙනවා. ඉතින් අපි යමිතියක් හදාගෙන හරි ඒක සභාපති වෙලා ගන්නවා. ඒක ලේකම් වෙනවා. මේ දේශපාලනඥයගේ අපේ මොකද්ද කියන වෙනස? දේශපාලනඥයත් ඉච්චරම තමයි. ආර්ථික විශේෂඥයත් ඔච්චරම තමයි. සමාජ විද්‍යාඥයත් ඔච්චරම තමයි. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා තියෙන අපේ තියෙන පුංචි කෙලස් ටිකෙන් තමයි අපි මේ බලගෙන යන්නේ. ඒක දැක ගන්න එක විතරයි මේකදී අපිට හම්බෙන්නේ. ඒක දැක ගැනීම තමයි විද්‍යාව කියන්නේ. ඒක අවිද්‍යාව අවිද්‍යාව විද්‍යාව වශයෙන් දකින්න එකට වෙන මොනම විද්‍යාවක් නැහැ. ඒ නිසා මේ භාවනා කරනකොට පේනවා තමයි. ඒකෙන් ලැජ්ජ වෙන්න එපා. ඒක තමයි අපිට හම් වෙන net result එක. ඒකාන්ත සුද්ධ උත්තරේ තමයි මේ අපිට මේ සත්‍ය දැකලා සත්‍ය දැනගෙන ඒත් එක්ක ජීවත් වෙන්න බෑ. කුඩල්ල කොට උඩ ඉන්න කැමති නැතුව වගේ. කුඩල්ල කැමති අන්ධකාරයටයි තෙතෙන්නේ. කොට්ටේ කියලා කියන හොඳ ලක්ෂක තැන. තව කුඩලක ගල්ලන්න. බීච් කෙනේ බීච් එකට ගියාම මොකද? කුඩලක බීච් එකට ගියාට උන්ට ඉන්න බෑ. ලුණු ගැතියි. උගොඩගොඩ යන්නේ වගේ අපේ අපේ කුඩලකට කෙලස් ටිකක් නැත්තම් මාළුවට උඹල කර නැතුව කනවා. ඊ හොඳට මාළුව කියලා උඹල කර කියන දාගත්තේ නැත්තම් අන්තිමටම දාන්නේ. ඒ වගේ කොහෙන් හරි කෙල ගන්න. ඒක හුඟා කියලා දෙන්නේ මේ සමාජයක් එක්ක ජීවත් වෙන. අපි මේ මනුස්සයාට ඊට පස්සේ සමාජයට බයිනවා අරයන් සයිඩ් එකේ මෙයානි සයිඩ් එකේ කියලා. ඇත්තටම එහෙම තියෙකට සමාජයක් තියෙන්නේ හොඳයි බනින්න කවුරු හරි ඉන්නකම්. නැත්නම් බනින්න කෙනෙක්ට වෙච්චා කුණු දහන්න බාස්කට් එකක් නැතුණා වගේ. ඒස් පේපර් බාස්කට් එකක් නැතුණා වගේ. ඒ සමාජයට බැන බැන ඉන්නවා. සමාජය කියන්නේ කවුරක් අන්නේ අපි වගේ තමයි. ඒ නිසා අපි මේක පුරුදු කරන කාලේ తాවකාලික පැත්තකට වෙලා බලනවා මේකට පොටෙන්ෂල් එක තියෙනවා කියලා. පොටෙන්ෂල් එක තියෙන බව විතරයි රිචිට් එකදී කරන්න පුළුවන්. මේ පොටෙන්ෂල් එකේ අණුව ජීවිතයට සකස් කරගන්න එක තමයි කොමන් සෙන්ස් වලට. ඒකට බුදුහාමුදුරු ඉන්නේ. ඒක කරගන්න නැතුව මේකෙන් යාදෙන උත්තරයක් හම් වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමයෙන් ටික ටික ටික ටික සරල නිහතමානී ප්‍රයෝජනෙ සලකලා ජීවත් වෙන ජීවිතේ ගියාම එන්න ඕන කෙනා එයි. අවශ්‍ය කෙනා ඉඳි. නැති කෙනා හැලෙනවා. ඒ ධර්මයේ ස්වභාවයක්ම තමයි. වැඩි බර ගමනට බාධායි. පෞ සංවිධානයේත් ඒක ලියලා තියෙනවා. බලහන් වෙච්ච කරනකොට කම තියෙනවා. සෝනාත් දැන් පාලනා කරන අපේ ජීවිතයේ ඉච්ඡා උනාසයෙන් um, but uh, access කොටස දෙන්න ඉතින් ඉස්සරහට ඉන්න ඉන්න කියන්නේ කිසිම දිහා බලන වශයෙන් අපි මොන විදිහට කිව්වේ ඉතින් දිහා බලන හැටි කියලා අපිට දෙවිපාකෙන් කිසිම වෙනවද වහන්සේගේ දෙවිදේ සිටින කෙනෙක් කියන්නේ ඒක නේද අපි හම් කරන්නේ එතකොට ඉතරම මොකද ඉන්නේ මෙච්චර කොහොමද අපිට වඩා මේ වේදනා මම කවුද කියන එක විතරක් තේරෙනවා වගේ ඉඳලා මම හිතන්නේ දැන් අපි මම දැන් මම එන්නවා හිතන්නේ නැති මම සිල්වන්ත කියන යසන් කියනක ඒවා කියනකොට අපි හිතන්නේ සත්‍යතාවයක් ඇති වගේ සත්‍යතාවයක් ඇති ඒක ඒක කොයින්ස් දෙකක් තියෙනවා එකක් මේ හිතවිලි හිතලා ගන්න එපා නෙවෙයි විභාග වෙන ඉතිරි. දැන් කියන thought without a thinker කියලා. නැත්නම් inner thoughts කියලා කියනවා. නැත්නම් background thoughts කියලා. මේක මම හිතුවොත් විතරනේ කෙලස් වෙන්නේ. සංඛාරික වුණා සචේතනික වුණා චිත්තනේ කෙලස් වෙන්නේ. දැන් මේ කෙලස් නොවන දෙයක් කෙලස් මල්ලට දාගන්නේ මොකද? එහෙමයි කියවාසිකමක් ඕනේ නැහැ. දෙක මේ හිතවිල්ල ඇත්තයි මම මාගේ කියලා බාරගත්තොත් විතරයි ෆ්‍රස්ට්‍රේෂන් එකක් එන්නේ. ඒක නිකන් අහසෙන් වලාකුළු වගේ. ආහස බලාකුළුනේ වලා වලා ආහස කෙලෙසෙන්නේ නැහැ. බලාකුළු තියෙන වෙලාවට තියෙන දැන් අද මොකක්වත්ම නැහැ. දැන් පෙරේද හැම් බැලුවනම් මෙහෙම ආහසක් තියෙනවා කියලා හිතා ගන්න බැරි තරමට තංගිතර බලාකුළුනේ තිබුණා. ඉතින් ඒකට ප්‍රස්ටේට් වුණා නම් අද අද නැති එකක් තියෙන නිසා හිතට හිතවිලි නැතුව ජීවත් වෙන්න පුළුවන්. හිතවිලි වලට හිත නැතුව ජීවත් වෙන්න බෑ. එනිසා හිතවිලි ඩිස්ක්ලේම් කරන්න. ඒකල කියන්නේ හිතවිලි නැති හිත මෙචින්සයි සිත් වැඩි හොඳයි මේ ඉතලා ගත්ත එක නෙමෙයි මේ අහල යන කෙනෙක්. කොහෙද වෙන කෙනෙක් මොකද මේ අල්ලන්න පටන්. ඒක ඩිස්ක්ලේමර් තමයි. ඩිසවෝ. එතකොට මේ ඩිස්ක්ලේමර් ඩිසවෝ පුරුදු කරාට පස්සේ මේ හිතලි එන්නේ නැහැ. එන්නේ අපි කොක්ක දානවා නම් තමයි. ඒක හරි ලස්සන ගේමක් එතන තියෙන්නේ. මේ අහ කියන්නේ දාගෙන තමයි කනවා කනවා කියලා වැරෙනවා. ඊයන කල්ලට උගේ එතකොට එනවා මම නයි එනවා. උඹ හිතලා නෙවෙයි නරද්දේ. ඒක නිසා ඔක සංස්කාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ පශ්චාත්තාප වෙන මිනිසෙකුට නිින්දෙදිත් පශ්චාත්තාප වෙනවා. බත් කරනකොට පශ්චාත්තාප වෙනවා. කනකොට පශ්චාත්තාප වෙනවා. නොකරනකොට පශ්චාත්තාප වෙනවා. කොහොමද යන දේවල් වලට විශ්වාස එක්ක. ඈ? අනුන්ගේ අනුන්ගේ දරුවන් උපෙන් ධර්ම දීලා. ඉතින් ඔය නිවුස් වලින් මොකද කරන්නේ? දවසේ ටෙලිවිෂන් එකේ. පත්‍රේ මොනවද කියලා දෙන්නේ අපිට? පීඩීක මොනවද දෙන්නේ? කොහේ හරි වෙච්ච කුණු කන්දලයක් ගෙනල්ලා හමු හමුවේ පෙන්නනවා අපිට. ඉතින් මේක වමාරක කවුදේ? මේ අම්බ කරගත්ත දේ මදිවද? තමන් කරගත්තේ ලෝකේ හැමතැන වෙන හැම කුණු හරපෙම විනාඩි 10ක් පිටු කරලා කියවන වේගය බලන්න පුදුම හදිස්සිය කියවන්නේ මේ විනාඩි 10 කියව ගන්න බෑ. ඒක අහගෙන ඉන්නකොට ඒ ඒ ඇනවුන්සර්ස්ලාට තියෙන ටෙන්ෂන් එක. ටට ටට ටට ගාලා කියවන්නේ අඩුම වචන ගන්න තියෙනවා. ඒක කොහොම හරි මේ ඉන්ජෙක්ෂන් එක දෙන්න ඕනේ ලෙඩට. කොහොම සුළු වෙලා කියලා තියෙන ඉන්ජෙක්ෂන් එක විනාඩි 5කින් විතර දීපන් කියලා ඉමේජින්. දෙන්නේ මොකද ඇදලා ඇරියට පස්සේ අපි දෙනවා නිබත් කෑ නැතත් කමන්නේ බෞද්ධ නම් බලන්න ඕනේ. ඒ බත්තලේ රෝස් එකක් දිහා ගමන ප්‍රවෘත්ති බලලා ඊට පස්සේ කියනවා ශෞත්‍ය දයක නින්දානෝට දත් පිට කරන මොකද දන්නේ ලෙඩි කියලා. අද ජනමාධ්‍යෙන් ගැලවෙන්න බෑ කැලේකට කියලා. මොන්නේ මොනේ ජාසවන් ගලවන්නේ. ඒක මහ විශාල බූවල්ලේ. ඉතින් ඒවට ඒ ජනමාධ්‍යයේ තියෙන හැම ගැජට් එකක්ම තියෙනවා ටෙලිවිෂන්, රේඩියෝ වගේ. ඒක දෙන්නේ පවර් ඕෆ් කියලා ස්විච් එකක්. බලලා අසභ්‍යයි කියනකට වැඩිය බලලා අපිට ඕනේ නැහැ කියනකොට ඒ පට්ටක ප්‍රෙස් කරනවා ඉවරයි. අපි එවනේ බලලා ඉවරලා හදපු එකට වයින්නවා. බලන්න කොයි තරම් අසාධාරණද කියලා. කුණු හරපේ බලලා මේ හඩ අඩප්පුලි හදන දේවල් පොලි කට්ටින් ඉඳි බලන්නත් බැරි වෙලා කියන හොඳට බලලා ඉවරලා ඌට බලලා පත්‍රෙ දීමක් ගන්නවා. ඊයර පවර් ඔෆ් කියලා ස්විච් එකක් තියෙනවා. ඒ තරමටම බල්ලෙකුට අසුචි ටිකක් දැක්කොත් අඩු ගන්න ගඳ බැලියවත් නැත්තම් ඉසිකක් වුණා. ඒකලා හරියන්නේ. ඒකට උඩ දෙකක් වුණා. ඒ වගේ තමයි අපේ හිතට බල්ලට අසුචි වාගේ තමයි. අයිතිකාරයා මුච්චර ලනුව දාලා ඇද්දා. ඌට ගිහිල්ලා නිකන් ඉඹල හරි ආවේ නැත්තම් ඒ ජනමාධ්‍ය කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ගොසිපි. අපි එකිනෙක හම්බෙච්චාම ඔය එකිනෙක කරට කරලා කියන්නේ තාත්තේ යුතුයකම ඉෂ්ට කරනවා. ඕ peace of mind තියනවනම් කොහොම හරි ඒකට කුණු කන්දලක් දැම්මේ නැත්නම් අපේ යුතුයකම ඉෂ්ට වෙනවා. ඒ මනුස්සයත් බලනවා කොහේ හරි හුද්දටම බෑග නැහැ කියන්න බැරි හොඳ කුණු වර්ගයක් කියනවා දාන ඒ වෙලාව. exchange එකට. හරි ජොලිය සමාජයේ ජීවත් වෙනවා කියන එක විතර කැඹිරිලා. ඒ තරම් ෆ්‍රික්ෂන් එකක්. ඒ තරම් බුද්ධ ඥානanse සාප කරගන්නවා කියන මට අයස වේවා මට ආයස වේවා ආයස ගැන සෙනඟ පිළිකර නොවේවා මොන තරම් මේක ජීවිතය හොඳ නෑ ගියන්න ගියන ඔකට heart attack එනවා මේ සැලසුම් කරන්නේම ජනප්‍රිය වෙන්නේ නේ සැලසුම් කරන්නේ ප්‍රසිද්ධ වේදිකාවේ මඟපාන්නනේ ඉතින් ඒකට මේ භාවනා යන ක්‍රමය ඒකයි අතටුකු කන්ට්‍රඩික්ෂන් එක ටික ටික කන්න ඕනේ ඒකසර කන්න එපා කෑවොත් එimhe දරන්නේ වරන්නේ ෆීස් මීල් බේස් එකේ දෙන්නවා. ඒකයි මම අවුරුද්දකට සැරයක් එන්නේ. ඇයි ටිකක් දීලා වන්නවා ස්මෘතාව ඇවිල්ලා heart attack වෙලා හරි වුණොත් මම දන්නෙත් නෑ මම ගියෙත් නෑ මම දන්නේ නෑ ලබන අවුරුද්දට ඇවිල්ලා බලනවා ටික ටික ටික ටික මොකද මේ සංසාර ගානක් එකතු වෙච්චානේ මේක හැටි කඩන්න බෑ කඩන්න හොඳක් නෑ සයනන්ද අර එතන මේ මේ දැන් විදිහට දැස්මිලක් ඇවිල්ලා අපි මේකට සම්බන්ධ වෙන එක ඒ අයින් වෙන එක එහෙම අපිට වුණා කිව්වත් අයින් වෙන්න බෑ. ඒක ලේසි නෑ වල. ඒ කියන්නේ ඒක මේ. ඒ කියන්නේ ඒ සිතුවිල්ලත් එක්ක ඒ වරදේ ගන්න එක්ක සතිය පිටව ගන්නොත් ඒ කියන්නේ ඒක මේ භාවනාවේ අපිට දුරුවට බලපාන දෙයක්. කියන්නේ දැන් අන්තිය ඔක්කොම ස්පීඩේ තියෙන ඉතින් ඒ ස්පීඩෙන්න ඉතින් කොහොමද කරන්නේ මුලදී භාවනාව ආරම්භයේදී මේ කොහොමද අපි අරතරේ අරගෙන ඉතින් කුවිල්ලද වන්දිවත් ඔක්කොම නදාරින්නේ කියන්නේ ඒක හේතුව සිටිවිලට කරන වෛරය තමයි සිටිවිලට අපි කරන ඇට්‍රැක්ෂන්. ඉතින් මේ උදාහරණයක් වශයෙන් කියනවනම් රැළ ගහනවානේ මොදේ මුන්ද රැළ ගහනකොට බෝට්ටු අධ්‍යයක් කරන්න ඕනේ නම් ගහන ගහන රැළට බෝට්ටු ගොඩ දානවනේ. රැළ බෝට්ටු අධ්‍යයක් කරනකොට ගොඩ දානවා. එතන බෝට්ටු ගොඩ දාන මොහොතේ අධ්‍යයක් කරන වෙලාවේ බලන්න එතන ඉන්න දැනමුත්තේ. ඒ දැනමුත්ත මොහොතට ඔරුද්ධියක් කරන වෙලාව යා එනවා වෙරළට ඒකට කවුරුත් උගේ මාළු පංගුව දෙනවා. ඉතින් මම රැළ ගණන් කරනවා. ගණන් කිරීමේ ක්‍රමයක් තියෙනවා. එයා දන්නවලු රැළ හතකට සැරයක් බාල රැළක් කියලා. එයා ඒ ගල ගණන් කරලා කට්ටිය දිහා බලන්න ඉතින් අර කරනවා කොට්ටොටම සංඥාවක් කරනවා මෙන්න මෙන්න මේ රැළ ගිය ගමන් දාපල බෝට්ටුව. දාන්නේ දුර්ලභම රැළ තියෙන වෙලාව. ඒකල පුළුවන් තරම් කරවට කරනකම් ඔක්කොම තල්ලු කරනවා. තල්ලු වල නගින දෙන්නත් එක්කමට නගිනවා අනික කට්ටිය කොට එනවා. නගපු ගමන් අර කොට හබල් ගාලා ගාලා ගාලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා මොහොත දියක් කරන්නේ දැන අඩු වෙලා. දැන් බහනම් පටන් ගන්න ඕනේ හිතවිලි අඩු වෙලා. ඒ නිසා අපි සක්මන් කරලා හොඳට නාලා කාලා ඇඳ සකස් කරගෙන ඒ කලවල කියනවා දාන්න යන්න බෑ මොකද අර හරස් උනොත් එහෙම වුට්ටු පෙරලන. දෙලින්ම හරියට පපෙන්දි කියලා යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වාරගම් කාලේ කොහොමඩක්වත් දාන්න බෑ. මාළු නැති නිසා නෙවෙයි. වාරගමද රැළ වැඩි. රැළ තියෙද්දි ඔරුව දියත් කරන්න බෑ. එම්බකේෂන්. අපි දියත් කරනවා කියලා තමයි සිංහලෙන් කියන්නේ. අපි මේ දියත් කිරීම අන්තිම දුර්වලයක්. අපි මේ හයිය තියෙන කල තියෙන ලාවෙත් දියක් කරන්න හදනවා නැති වෙලා දියක් කරන්න හදනවා ඉතින් 190ක වැරදියක්. අපි නැකට බලනවා කියලා ග්‍රහයන්ගේ නැකට බලන්නේ. නැස්සත්තරේ. මේ පාර පිටියට පයින් ඉස්සලා අපි දෙපැත්ත බලන්නේ. වාහන එනවනම් පොඩ්ඩක් ඉන්නවා කියලා එන්න බෑ. මම කියන ස්පීඩ් එක යනවනම් හොඳම දේ අපි නතර වෙන එකනේ. මෙහෙනම් ඒව නෑ. පෙඩස්ටල් ක්‍රොසින්ග් විතර යන්නේ ලංකාවේ තියෙන විදිහට අපි දෙපැත්ත බැලුවේ නැත්නම් හතුරාට පස්සේ කවුරු වැදුනත් තල්ලකට ගැටලන්නේ ඉතින් ඒකට වෙලාව බලන එක තමයි හොඳම යෝගාවචර දක්ෂ වෙනකොට කරන්නේ මේ භාවනාව කියන එක ඒ බහින ක්‍රමයෙන්ම බහින ක්‍රමයෙන්මයි ඊට පස්සේ හිතවිලි එනවා හොඳට විශේෂයෙන්ම ඔය රූප සංඥාවල් ගෙවිල යනකොට හිතවිලි ගොජ දානවා. ඒක හොඳටම තේරෙනවා මෙවුවා චේතනාවකට හිතවිලි නෙවෙයි කියලා. ඒකෙන් හීලින් ඉෆෙක්ට් එකක් එනවා. කැතැසිස්. අපි කවුද කියලා අල්ලගන්න පුළුවන්. එනිසා ඒක එන්න එන්න එන්න හීල් එක නැතුව ටෙන්ෂන් එක පයින් හිටන ස්ප්‍රින් එකක් දිගහැරලා යනවා වෙනවා. ඒ නිසා එන්නම දෙන්න ඕන පුළුවන් තරම් හිතෙන්නේ. දැන් මේ වෙලාවේ කවුදයක් නැහැ. මට කාම ගුණක් නැහැ. කාම සංඥාවක් නැහැ. රූපයක් නැහැ. රූප සංඥා විතරයි තියෙන්නේ. මේ වෙලාව හොඳම වෙලාව අපර ඔක්කොම ඇවිල්ලා account balance කරලා දාපන් කියලා කිව්වම ඉතින් ඒක exhaust වෙනවා. ඒක එකම දේ ඉතිරට වෛර කරන්නේ නැහැ වෙනවා. ඉතිහියට වෛර කරන්න යන්න යන්න අයගේ එක පෙනයක් කපන්න පෙන හතක් වෙනවා. මේකයි කියන්නේ නයි නයි කතාව. ඉතිහියට වෛර කරන තාක්කල් ඒකේ ගොච ඒ ඇත්තටම හිතවිලි වලට අවශ්‍ය කරන පොහොර තමයි රියැක්ෂන්. දැනන්සෙන් පිළි නලලා දැනෙන විදිහේ විදිහට සිතිවිලියන් බලාගෙන ඉන්නකොට සමහරට දැන් සිතිවිලිවල අතනට තව සිතිවිල්ලක් එක්ක බලාගෙන ඉන්නකොට සිතිවිලි නැතු වෙනවා. ඒක ඇත්තටම දිනේ කදරියන් දාන්නේ සත්‍ය නලිකවාදීකම් කියලා බුදුන්සේ කියලා තියෙනවා. මේ මිනිස් ගැල කෑදර එකව ඉන්නකොට මේ මිනිස්සු හොඳම දේ කන්න ටිකක් දුන්නා නම් ඒක කෑමත රෝගෙම මැරලා යනවා. කාලා කාලා කාලා මැරලා කුකුරලා නම් හිතනවා. ජීවිතයට මොකද වුනේ? අර දරුවෙක් පන් රත්තරන් අයින ගමන් සඳ මහරජුතුමානේ මේවට බඩගිනි කාම කියලා කාලා කාලා වඩ බැලලා මැරලා ගියා. දරුවොත් තමන් නැති රත්තරන් බලන වස්තුත් තමන් නැති ඒ නිසා හිතවිලි වලට කියන්නේ නෑ නේ අපිට හැමදාම මම බෝට්ටු මේ ආවරණ දැම්මා, තහංචි දැම්මා. දැන් මගේ කාම ගුණ නෑ. කාම සංඥා නෑ. ඒ කියන්නේ නීවරණ නෑ. දැන් තාක්ෂිරෝනේ සෑහෙන ගන්නවා. දැන් ආනපනෙත් ගෙවිලා දැන් තියෙන රූප සංඥා ටික. ඒකෙදි මෙයාට උඟක් ඉඩ එනවා එළියට එන්නේ. මෙච්චර හිර වෙලා හිටු වෙකනනේ. කියන දෙන අනිසිනින්දින ඇති වෙන්න බලයන් මම නෙවෙයි විඥාතේ විඥාතමත්තා. හිත උනාට හිතවිලි ගැන හිතන්නේ. විඥානය ආවට මෝඩෙක් වගේ බලන්නේ. එතුවාලගෙන් සරවෙලියට යනවා. ක්ලේම් කරන්න යන්නේ නැහැ. මේ එළියට ගියේ නැත්තම් මොකද වෙන්නේ? ඇතුලේ පැහැරන පුපුරු ගන්න. එචා හිතෙන්නේ යෑමම තමයි ඔය කවුන්සලින් කියලා මොකද කරන්නේ. ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා මොකද කරන්නේ. ඒකට කියන්නේ කැටලිස් කියලා. මේ ගොඩේ යන්න දෙන්න. ඊහාට පස්සේ මුසන්ස කියලා කියනවා පටක්ගේ කියන මෙතඩ් එකක් ඉතින් ස්කවුට්ස්ලාට උගන්වනවා මෙහි ගිනින රාමදාරත් උගන්වනවා දැන් මේ ගේ වටේ කරන ගින්නක් වෙනවනම් නැසෙ ගෙතන මේ හරි ළඟ ළඟ තියෙන පොඩි පොඩි කැටියක් එකතු කරලා ගින්නක් ඇති කරලා මෙහෙට එන්න දෙන්නේ නැතුව ඉතින් එහෙට පතුරලා ප්‍රතිඅංකි බැක්බර්න් බැක්බර්න් ඒක එහාට ගිහිල්ලා අර මහගින්නත් හේතු වෙච්චාම මෙතනින් එහා ඈතකන කේදෙන්න හම්බ වෙනවා එතනින් ඉවේට ඉවරයි. තමන්ගේ අරස. අර ඇති කරගෙන ගින්න මේ පැත්තක විතරක් තමයි නිවනවා. හරයට පැතිරෙන්න හදනවා. අටක්. ඉතින් ගින්නට උත්තර තියෙන ගින්නෙම තමයි. මෙතන consumable burning මේ අමුරම් වෙ තියෙනවනම් ගින්න මෙතෙන් නෑල වහලට ඇවිල්ලා ඔක්කොම පත් වෙනවා. දන්න ටික ලං කරලා ගිනි තියෙනවා. ඒක හරි බාහනක වැඩක් කියලා. එක්බන් කියන එක හරි බාහනක වැඩක්. නමුත් ස්කවුට් කියලා කියලා දෙනවා. බුදුන් කියන පටක් කියලා. මොකද පිච්චිච්ච දේ නැවත පිච්චිච්ච දෙයක් නෑ කියන එක බුදුරජාණන්සේගේ ලොකෝ තේරිම. පිච්චිච්ච හේලක ආයෙ වෙච්චම දෙයක්. එනිසා ගින්න එන්නේ දැන් පිච්චිච්ච දැනකට. ගෑස් ඒකත් අතර ඇතුලේ නිසා අපි කීකොට කියන්නේ මම කලාතුරකින් උඹට ප්‍රේම කරන්නේ. දැකලා ආශ්‍රය කරන්න හම්බෙන්නේ මම මෙතෙක් කල් කිරුවේ උඹට නොදකින්න කොට කියෙන්නේ. දැන් එනවා අර කිව්වගේ මම යා කවුද ස්ටෝල් එක මොනක් තියෙනක බලන්න පුළුවන්. යන්න මේකයි කියන්නේ. සමහරවිට අපි දැන් ඉතිරි ඉතිරි ඉඳන් සාපි වගේ ආපහු ගිහලා මේකේ ඕදෝ තමයි දානවා කියලා ඒකට වෙනම වෙනම සීරියක් තියෙනවා. ඒක ඒක වෙනම කතා කරන්නේ. කවුද ඉල්ලලා ගන්නෙ? අර බලදාරි දෙවියන් වහන්සේ දෙනවද? නැත්නම් බුදුහාමුදුරු දෙනවද? ඊට පස්සේ මේ නාල කියලා ඉවරලා කොහොම හොරගත්තට පස්සේ ආයෙ ගිහලා ගාලට යන්නේ මොකටද? දැන් මචං ඔක්කොම හොදාගෙන ඉවරනාට පස්සේ කරගෙන ඊටවස කවුරු කෙනා මචං මේ බලපන් කාර්ය වලට එන්න මේ මම දැන් නාලන්නේ. ඔක කියපම හෙට උදේ කරන්න. දැන් ඔක්කොම තැලකිලා ආයෙ ඩිංගිත් මචං ගාගත්තා මුළු රෑම එපායි මචං එක බුදියන්නේ. දැන් මේ යන්තම් මචං හොදනවා කියන එක ලේසිත් නැහැ. හොදාගත්තට පස්සේ කවුරු හරි කාටක් කරනත් ඒක අපි ඒ කාර්යය මම මෙකැනික් තමයි. ජොබ් එක ඔක තමයි පොඩ්ඩක් තියෙනවා හෙට උදේ. කියලා ඒ වගේ වෙලාවට පොඩ්ඩක් පෝස්ට්පෝන් කරන්න මොකද අකුසලයි. මඩ මඩ මඩ කොවිතෙන් වැඩ කළා මඩ හොදාගෙන ආපු ගොවියා. ඌේ කරන ගෞරවය තමයි ඊට පස්සේ ආය මඩ හදා ගන්නෑ. ගීයා කියන්නේ මුතඥයා කියන්නේ පුදුමාකාර සතෙක්. මූලකමනේ හරි ජොලි. හරිම ජොලි රාජනිෂ් කියනවා මට කවුරු හරි ඉන්ටර්විව් එකක් දුන්නොත් මේ බුදුහාමුදුරුවෝ මේ පුත්තජනෙක් කියලා. කවුද සිලෙක්ට් කරනවා? කවම කවදාද බුදුහාමුදුරුවෝ සිලෙක්ට් කරා කියලා එකම දේලු කියන්නේ. පුත්තජනයා මේ කියපු දේ අනිත් පැත්තට කියනවා. මේ හොදනවා ආයෙ කක්ක දාගන්න. ඉතින් උගේ හරි ඩ්‍රැමැටික් ලයිෆ් එකක් ගන්න. ඇක්ෂන් ප්ලග් කෝඩ් ස්ක්‍රීම් එකේ පික්චර් එකක් බලනවා කියන වගේ තමයි පුත්තජනෙත් එක ඉන්නේ. හරිම කලහුයි. ගාන්ධිතුමා කියලා තියෙනවා මේ ලෝකෙ මෙච්චර දුක තියෙද්දී මේක කිලින් හිතින්නේ මොන ධර්මයකද කියලා ඇහුවොත් මේ ලෝකේ තියෙන මේ හාස්‍ය නිසායි. මේවා දිහා බලලා hina කාලා ජීවත් වෙන්න පුළුවන්. ඒ දුක ඇති මිනිස්සයා දුක වදන හැටි. දුක හදන හැටි, දුක භෝග කරන හැටි බලනකොට අඳ අඳා කරන්නේ. ආර්යනාථනාගේ මූණේ බලනකොට මේ මිනිස්සයා ඉල්ලගෙන අපේ බලයන් කියන්නේ බෙදාගෙන කන්නේ. ඇත් ගැඹුරු ලිතකින් ඇදගෙන නාන්නේ. ඇත්ත කියන නානක නම් තා කමන්නේ ඇද්දගෙන නාන. හොද හොද මඩිලා. මේක තමයි බුදුහාමතුරු කොයි වෙලාවට භාගෙට hina වෙලා බලන්නේ. අපේ දිහා මේ අපි කරන වැඩ වැඩ දිහා තමයි අනේ මේව જાතියක්. අනේ මේව තණ්හාවක්. අනේ මේව ආසාවක්. මිනිස්සු මේ කවදා වේද සැනසීමක් කියන්නේ ආය තණ්හාව තමයි වැඩේ. දෙඩියක් නැද්ද? මන්දනේ යමයි ජීවිතේ හොඳම කාලයක තමයි හොඳට මේක බව දන්නවා දැනගෙන දැක දැක දැන දැන වැඩි ඒ ඒ දෙකම දරන්න පුළුවන් සල්ලි. ඒ දෙකම මනසිතර දරන්න පුළුවන්. ඒක නිවැරදිව තමයි choice එක තියෙනවා. option එක තියෙනවා. කිසිම විදිහකට දෙවන්නේක් වගේ බලන්නේ නැහැ. වගේ කියන්නේ තමයි. උන් කවදාද මේක ඇති වෙච්ච දවසේ කාලා කාලා ඇති වෙච්ච දවසේ එතකොට ඉතින් අර බර බර තද බල තීන්දුවකින් නෙමෙයි වෙන්නේ ඉබේ විතරක් වැඩන්නේ ඔබ දන්නේ තියා නෙවෙයි කියලා මේවත් නැහැ. ඒක දේශයන් එකක් නෙවෙයි. ඒක ඉවොලූෂන් එකකින් සිද්ධ වෙනවා. හොඳයි අපි කොහොමද සම්මත කරගත්ත කාලයට වැඩි වෙලා ගිහින් තියෙනවා. ඒ නිසා තවදුරටත් ප්‍රශ්න නැහැ කියන සම්මුතිය ඉඳගෙන මතක් කරන්න කැමතියි. අපි හතරට නැවත එක තියෙන පරියන්ක භාවනාව සඳහා මේ මතක් කිරීම සමග අපි ධර්ම සාකච්ඡාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.